සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට අප්‍රමාණ වූ ප්‍රතිස්තින් নমස්කාර කරමු ප්‍රණිපාත කරමු වන්දනා කරමු අපරිමිත කෘතඥතාවයෙන් යුක්තව වහන්සේ නිසා තමයි අප මේ ධර්ම මාර්ගයට ඇවිත්ින්නේ අද පසුගිය සතියේ සාකච්ඡා කරතන ඉඳලා ඉදිරියට යන්න ඕන බ්‍රහ්මජාල සූත්‍රය අර සුප්පිය සහ එයාගේ ගෝලයා බ්‍රහ්මදත්ත එක්කෙනෙක් හොඳ කියනවා එක්කෙනෙක් නරක කියනවා ඒතර බුදුරජාණන් වහන්සේ තෙන්ද කිව්වා ඒවා ඒවට හුම් කන් දෙන්න අවශ්‍ය නැහැ ඒවට දාන්න සාමාන්‍ය මිනිස්සෙක් බුදුවරයෙකුගේ ಗುಣ කියනවා නම් ಗುಣ කියන්නේ පුංචි සීල තත්ත්වයන් ගැන පමණයි ගැඹුරට දන්නේ නැහැ එහාට ඊට පස්සේ උන්වහන්සේ මේ ලෝකියතු අහුවෙලා ඉන්න අදහස් මති මතාන්තර දෘෂ්ටිවාද ගැන කියමේ දේශනා කළා. උන්වහන්සේ ඒවා දන්නවා, ඉන් එහාටත් දන්නවා, ඒ ඇත්තට අහුවෙලා ඉන්න කොහොමද කියලාත් දන්නවා. ඒ තථාගතවරයාට පහළ වෙන ඥානයේ උන්වහන්සේ තමන්ගේ ඥානයක් කියලා හිතන්න ඒ කිනුත් ඇත්තලා වින්දනයන්ගේ ඇතිවීම නැතිවීම ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියන ටික දැනගෙන අයින් වෙලා ඉන්නවා කියලා. එතකොට අද දේශනාවට ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ අද කොටසට ඇත්තේ අමරා වික්ෂේපවාද කියන එක. ඒ අමරා වික්ෂේපවාදය කියන එක බුදුහාම විස්තර කරනවා. සමහර අයට එහෙම දෘෂ්ටියක් මතමතාන්තර තියෙනවා කියලා. පසුගිය සතිය අතක්කාවතර කියන වචනය වැඩිපුර සාකච්ඡා කරනකොට බතුනා ප්‍රශ්නයක් ආකාර පරිවිතර්කයක් ඒකමද කියලා නැහැ. ඈතින් ලං කරගන්න පුළුවන් වචන වශයෙන් නමුත් ඒක සම්පූර්ණ දෙකක්. අතක්කාවචර සම්බන්ධ වෙන්නේ නිවීමත් එක්ක අවේදිතයත් එක්ක විසංඛාර ගත චිත්තයක් අතක්ඛාවචර වේලි. ඒකට වචන දාලා කියන්න බෑ මෙහෙමයි කියලා එක. ආකාර පරිවිතර්ක කියනකොට ඒකේ විදිය මෙහෙමයි කියලා වචන වලින් තේරුම් ගන්න ක්‍රමයක් ගැන. ඒක ගැන හොඳ දේශනයක් තියෙන්නේ චම්කී සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කවුරුත් යමකට කැමති වෙන නැත්නම් ලාං වෙන ක්‍රම පහක් තියෙනවා කියලා. සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිත්‍යාග, දිට්ඨි නිඥාන කන්දි කියලා. ඒ වාගෙන් එන මත් ඒ පහ අනුව එන නිගමනයන් හරියන්ටත් පුළුවන් වැරදෙන්නත් පුළුවන්. එතන ඒකේ ඒ සමහර මතයකට අපි එන්න පුළුවන් මම ඒක පිළිගන්න නිසා. මගේ කැමැත්ත නිසා රුචි අනුස්සව ඒක මේ අපේ પરම්පරාව නැත්නම් අපේ සංස්කෘතිය විසින් පිළි අරගෙන ලබන දෙයක් අපි මේ ඒ නිසා පිළිගන්නවා කියන අදහසින්. ආකාර පරිවිතර්ක කියන්නේ කල්පනා කරලා ගැඹුරින් කල්පනා කරලා ඒ ගැන හොයලා බලලාගෙන පිළිගැනීම. දිට්ඨි නිඥානක්කන්ති කියන තමන් ගත්ත මතයට ඒක එකඟ වෙනකොට ලොකු සතුටක් දැනෙනවා. ඒ කියන තමන් මේක මං හිතපු කෙනෙක්ද මේ කියන්නේ කියලා. මං හිතාගෙන ඉන්න දේම තව කෙනෙක් කියනවා නම් මං ඒකට ඇදුම්කම් දෙන ස්වභාවයක් තියෙනවා. ඒ පහ ගැන කියනකොට අපේ ගත්තම ආකාර පරිවිතර්ක කියන එක. සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතර්ක දිට්ඨි නිඥානක්කන්ත කියන පහ. අතක්ඛාවත නිබ්බා නිබ්බානේ නිබ්බුති අවේදිතත් එක්ක සම්බන්ධ වඩා ගැඹුරුම දෙයක්. ගැඹුරුම දෙයක්. එතකොට අද අපි සාකච්ඡා කරන්නේ අමරා වික්ෂේපවාදී. ඒක තානිස්වරූප වගේ භික්ෂුන් වහන්සේලා ගෞරවනීය උතුමන් පරිවර්තනය කරනවා. ඒකට a man on the fence කියලා. වැට උඩ ඉන්න ගතියක් තියෙනවා කියන්නේ. සම්ති භික්කවේ ඒකේ සමන බ්‍රාහමනා භික්ෂුන් සමහර පැවිද්දෝයි පැවිදි නොවනැත්තෝයි ඉන්නවා අමරා වික්ෂේපික. ඒ වචනේ අපි එහෙමම පාවිච්චි කරමු දැනට අමරා වික්ෂේපිකයි කියලා. තත්ත තත්ත පඤ්ඤම් පුත්තා සමානා ඒ ඒ තැන්වලදී ඥාක් ඇහුවාම වාචා වික්ෂේපං ආපඤ්ඤං වචන විසුරු වීමක් පමණක් කරනවා. වචන වලින් අවුලක් ඇති කරනවා. අමරා වික්ෂේපං ඒකට පොදුවේ බාර ගන්නවත් තේරුම තමයි ආන්දකු වගේ ලිස්සල යනවා කියන එක. ආන්ද වගේ කියන ඊල් වගේ. චතුහි වත්තුහි එහෙම වෙන්න හේතු හතරක් තියෙනවා. මෙන්න මේ කරුණු හතරෙන් තමයි ඒක වෙන්නේ. ඉදවික්කවේ ඒකච්චෝ සමනවා බ්‍රාහ්මනවා. මේ අමරා වික්ෂේප කියන වචනේ ඉගෙන ගන්නවා. එතකොට අපි දැන් එකට කියනවා අපි කියව man on the fence කියන තත්ත්වෙ ඉන්නේ වැට උඩ ඉන්න එක්කෙනා එනත ආන්දෙකු වගේ ලිස්සල යන එක්කෙනා ඒ ප්‍රශ්නකින් ගැටලුවකින්. එහෙම වෙන්න හේතුව ඇයි? ඉද බික්කවේ කච්චෝ සමනවා බ්‍රාහමනවා පැවිද්දෙක්කෝ බ්‍රාහමණයෙක් ශ්‍රමණයෙක්කෝ බ්‍රාහමණයෙක් ඉදං කුසලාන්ති අතහබූතන් අපජානාති කුසල කියන தත්ත්වය මෙන්න මේකයි කියලා හරි හැටිම දන්නේ නැහැ ඉදං අකුසලාන්ති අතහබූතන් අපජානාති අකුසලයේ කියන එක මෙන්න මේකයි කියලා හරියටම දන්නේ නැහැ තස්ස ඒවං හෝති එහෙම වුණාම එයාට මෙහෙම හිතෙනවා. එයාට අවංකව හිතෙනවා අහංකෝ ඉදං කුසලාන්ති යතහ භූතං අපජානා. මේ කුසලය මොකක්ද කියන එක මම හරියට දන්නේ නැහැ. අකුසලය මොකක්ද කියන එකත් මම හරියට දන්නේ නැහැ. මේ දෙකම නොදන්නා මගෙන් කවුරු හරි එක්කන එහෙම එක්කන මම කාට හරි මේක කුසලයේ කියලා විශ්ේයි විස්තර කරන්නට ගියොත් මේ தત્ත්වය තමයි අකුසලයේ කියලා කියලා විස්තර කරන්න ගියොත් තම්මම සමුසා එක් එක් මම බොරුවක් කරන්නේ යම්මම සමුසා මං ඒක ගැන ඒක මං බොරු කරන්න ගියොත් එහෙම සෝමමස් විඝාතු මට ලොකු පාඩුවක් වෙන්නේ බාද වෙහෙසක් වෙනවා යෝමමස්ස විඝාතෝ මට වෙහෙසක් වුණාම අමාරු වුණාම ඒ ගැන සෝමමස් අන්තරායෝ ඒක මගේ කීර්තියට හරි මගේ පැවැත්මට හරි මං හදාගත් නමට හරි ලොකු අනතුරක් වෙනවා. සෝ එහෙම එක්කෙනා මුසාවාද බය බොරු කියන්ට බය නිසා තමන් දන්නවා තමන් ඒක දන්නේ නැහැ කියලා ඒ නිසා ඒක කියන්ට යන්නේ නැහැ ඒ නිසා අයින් වෙනවා එහෙම එක්කෙනා ගෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම එයා කියනවා ඒ වන්තිපි මේනෝ මට ඔක එහෙමයි කියලා හිතෙන්නෙත් නැහැ. මේක මේ විදිහයි කියලා හිතෙන්නේ නැහැ. ඔය කියනවට වඩා වෙනස් විදිහයි කියලා මං හිතාගෙන මට එහෙම මතයකුත් නැහැ. අපිට හමු වෙනවා එහෙම බොහෝ ඇත්තෝ ඒ කියන්නේ අපතේ ගොන්නෙම වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක මම දන්නේ නැහැ කියලා කියන්නේ නැතුව මගේ උගත් බව හෝ ගරුණම්බු සත්කාරය රැක ගන්නට මම කියනම් ඒක එහෙමත් නැහැ මෙහෙමත් නැහැ මං අරයා කියනවා මෙහෙමත් අහලා තියෙනවා මෙයා කියනවා මෙහෙමත් අහලා තියෙනවා මම අර දේශනාවේ මෙහෙමත් අහලා ඉඳලා මට තීනයක් ගන්න බෑ කියලා මොනවා හරි ඒකින් අර වාචා වික්ෂේපයක් වචන ටිකක් විතරක් එහා මෙහා කරලා එයා අමරාවික්ෂේපයට පැමිණෙනවා ආදි කුසේ ලිස්සා යන ගතියටපත් වෙනවා. ඒ තමයි පළවෙනි එක. දෙවෙනි එකේදී සමහර ශ්‍රමණේක් හරි ශ්‍රමණ නොවන්නෙක් හරි බ්‍රාහ්මණෙක් හරි නැත්නම් ගිහියෙක් හරි පැවිද්දෙක් හරි මෙහෙම වෙනවා. අමරාවික්ෂේපිර වෙන මේ විදිහට. ඉදබික්කවේ කච්චෝ සමනෝ බ්‍රාහමනවා ඉදං කුසලන්ත යථා භූතං අප්‍රජානාත අර විදිහටම කුසලං මේ කුසලයේ කියන්නේ මේකයි අකුසලයේ කියන්නේ මේ පිනපවම නෙවෙයි ඒතර ගැඹුරුම தත්යෙන් මේ පැවැත්මේ තියෙන මේ தත්ත්වය මගහරවා ගන්න පිළිපැදිය යුතු විශේෂ වැඩ පිළිවෙලවල් වගේ දාන්න. අන්නේ නැහැ. එහෙම මම දන්නේ නැහැ මම ඒවා විස්තර කරන්ට ගියොත් තස්ස මේ අස්ස චන්දෝවා රාගෝවා දෝසෝවා පටිගෝවා එයා හිතනවා ඒක විස්තර කරන්න ගියොත් ඒකට කැමැත්තක් බැඳිල්ලක් ද්වේෂයක් පටිඝයක් ඇති වෙන්නත් පුළුවන් ඒ කියන්නේ දන්නේ නැති නිසා මේක අකුසලයේ කියලා අකුසල නොවන දෙයක් ගැන කෙනෙක් කතා කරොත් එයාට ඒ කියන මනාපත් ඇතිවෙන්න ඉඩ තියෙනවා. එතකොට එයා හිතනවා යත්තමේ අස්ස චන්දෝවා රාගෝවා දෝසෝවා පටිගෝවා මට ඡන්දයක් ඒ කියන්නේ කැමැත්තක් කාම ඡන්දම නෙවෙයි හොඳද ඒකත් එනවා නමුත් රාග නෙවෙයි ඈ රාගෝවා දෝසෝවා පටිගෝවා සම්මම සුපාදාන එහෙම වුණොත් මට ඒකට බැඳිල්ලක් ඇති වෙනවා ඒ අර තමන් ගත්ත මතේ වෙන්න පුළුවන් තමන්ගේ නොදන්නා බව වෙන්න පුළුවන් විස්තර කිරීමට නොදන්නා කම නිසා වෙන්න පුළුවන් උපාදානයක් ඇති වෙනවා යම්ම අසුපාදානං සෝමමස විඝාතු මම ඒකට බැඳුනොත් එහෙම සෝමමස විඝාතු ඒක මට විශාල වෙහසක් මහන්සියක් මට වෙහස මහන්සියක් වුණාම සෝමව සාන්තරාය ඒක මගේ මාර්ගයට බාධාවක් මාර්ගයට හරි තමන්ට ලැබෙන මේ අවාසි වලට හරි බය නිසා. නමුත් මම ඊට වෙඩි හොඳ මනසක් තියෙන කෙනෙක්. ඉතිස උපාදාන භය අර එක මතයකට හරි එක දෙයකට හරි කැමැති වෙවි කියන බයින්ද උපාදාන පරිජේගුච්ඡා නේවිදං කුසලන්ති බ්‍යාකරෝති මේක කුසල තත්වයක් කියලා විස්තර කරන්න යන්නේ නැහැ. නපනිදං අකුසලන්ති ව්‍යාකරෝති. මේක අකුසලයක් කියලා විස්තර කරන්න යන්නෙත් නැහැ. තත්ත තත්ත පඤ්ඤම් පුත්තු සමානෝ ප්‍රශ්නයක් එහෙම කොහෙදි කොහෙදි හරි ඇහුවොත් එයාගෙන් එයා වාචා විච්චේ වචන විසුරුවිල්ලකට විතරක්පත් වෙනවා. වචන වලින් මම බේරෙනවා. තියෙන වචනයක් කියලා බේරෙනවා කියන්නේ. ඉබේරෙන්නේ අර එයා අර එහෙම කරන්න ගියොත් ඒ தത്വෙට එයා පිළි අරගෙන ඉන්න தത്വෙට උපාදානයක් ඇති වෙයි කියලා බය. ඒක ඒ අර බිය ගුලුකම නිසා බිය ගුලු කියන වචනේ හොඳ නැහැ. ඒ දාර්ශනික වශයෙන් එන්නේ බියපත් වීම නිසා ඇතිවෙන දෙයක්. ඒ නිසා යාමරා විච්ඡේපයට පත් වෙන ආදි කුසේ නිස්සායමේ ස්වභාවයක් ඇති කර ගන්නවා. ඒවන්ති පිම්නෝ කොහොම කොහොම ඔය කොහොමයි කියලා මට හිතෙන්නේ නැහැ. තථාතිපිනෝ ඒක එහෙමයි කියලා මට හිතෙන්නේ නැහැ. අඤ්ඤතාතිපි මේනෝ ඒක ඊට වඩා වෙනස් විදිය කියලා මට හිතෙන්නේ නැහැ. නොතිපිනෝ කොහොම නෙවෙයි කියලා ඉන්නේ නැහැ. නෝ නොතිපිනෝ මේනෝ ඕක කොහොම නෙවෙයි නොවන්නේ නෙවෙයි කියලා වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ විදිහට සමහර ඇත්තෝ ඒ ඔය අමරා වික්ෂේපයට එන මේ වචනේ අපි මතකෙ තියෙනවා නම්රා වික්ෂේපය කියලා කියන වචන වලින් අපි ලිස්සල යන ගැටයක් කියනවා. ප්‍රශ්න මග හරවා මග හැරේ යෑමකට එනවා. හැබැයි ඒක එතකොට සමහර අය හිතනවා එයාගේ ඒ පිළිගත් දර්ශනවාදයක් කියලා හිතනවා. එයා හොඳ කෙනෙක් කියලා හිතෙන්නේ තියෙනවා. තුන්වෙනි කොටසේදී ඉන්නේ ඒ ඇතු කුසලයේ මං කීටි කරන්න කුසලය දන්නේත් නැහැ. අකුසලයේ දන්නේ නැහැ. ඊට පස්සේ එයා හිතන මේ ලොකු ශ්‍රමණේ බ්‍රාහ්මණේ ඉන්න සමහර ඇත්තු බොහෝම දක්ෂ ඇත්තු. ඒකට පඬිතයි නිපුණයි කත පරප්පවාදා අනිත් අයගේ මත විසුණු කරලා සුණු විසුණු කරලා තියෙනවා තර්ක වශයෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් වාල වේදික රූපා කියන්නේ වාල වේදික කියන වචනේ කියන්නේ අර අඳුරෙහි අර අස්සලෝමයක් වුණත් පලාගෙන යන්න විඳින්න පුළුවන් කියලා ඒ ඒ විදිහට ඊ තරම් දන්නේ නැත්තු තේ බින්දන්තා පඤ්ඤී විහරಂತಿ පඤ්ඤාගතේන දිට්ඨිගතා ඒතෝ ඒ තර්ක විතර්ක විනාශ කරගෙන යාට ඕන තැන කතා කරන්න පුළුවන් ඇත්තු ඉන්නවා. එහෙම ඇත්තු එහෙම දි සම්පන්න නැත්තම් බොහෝ වචන සම්පන්න කෙනෙක් උගත් කෙනෙකුටම ආවුනොත් එහෙම ඒක මට හොඳ නැහැ. ඒත් මාත් එක්ක කතා බහ කරන්න આવොත් ඒක හොඳ නැහැ. ඒක ඒ කට්ටියට අහු වුණොත් මාව මගේ தත්ත්ව විනාශ වෙලා යනවා. එහෙම ඇත්තෝ ඉතිසෝ අනුയോഗ භය. ඒකට ඈඳා ගනී කියලා බයෙන් තර්කකාරයෝ නැත්තම් දර්ශනවාදියෝ නැත්තම් විද්‍යාවන්දකයෝ ඊයත්තු අල්ලගනී කියලා බය තියෙනවා. ඒ අනියෝග පරිජේ ගුච්ඡා එක්කිට ඈඳගනී කියන බය හින්දා නේවිදං කුසලන්ති ව්‍යාකරොත් මේක තමයි කුසලය කියන්න විස්තර කරන්න යන්නේ. ඒ කියන්නේ පුත් පින නෙවෙයි හොඳද? පිනම නෙවෙයි. කුසල తত্ত্বයන්. මේ කුසල తত্ত্বය කියන්නේ මෙන්න මේකට. අකුසල தত্ত্වය කියන්නේ මෙන්න මේකටයි කියලා එයා විස්තර කරන්න යන්නේ නැහැ. ඒක වචන විසිරීමක් කරලා ආන්දිකුසේ ලිස්සායමක් වෙනවා. එහෙම කියනවා ඒ වන්තිපිනෝ කෝ ගැන මගේ කොහොම අදහසකුත් නැහැ. තථාතිපිනෝ ඔය ඔය කියන විදිහ අදහසකුත් මට නැහැ. අඤ්ඤතාතිපිනෝ උට වඩා වෙනස් විදියක් කියලා මට හිතෙන්නේ නැහැ. නොතිපිනෝ ඔක නොවේ කියලා මට හිතෙන්නේ ඔක නොවන්නේත් නොවේ කියලා හිතෙන්නේත් නැහැ කියලා ඒක ඒකෙන් මග ඇරලා යනවා. මොකද හේතුව අර දර්ශනවාදීන්ට අහු වෙලා නැත්තම් විද්‍යාවාදීන්ට අහු වෙලා එයාගේ නම කැත වෙයි කියලා බයක් තියෙන හින්දා. මං කියපු වචන හොඳට නම කැත වෙයි කියලා එයාට වෙහෙසක් වෙන එකේ. එහෙම වෙයි කියලා එහෙම ඇත්තෝ ඒ ආදි කුසීල ඉස්සායන තත්වයකටපත් වෙන සමහර පැවිද්දෝසා නොපැවිද්දෝ. හතරවෙනි කොටසේ චතුත්තේ බොන්තෝ සමන බ්‍රාහ්මනා මේ සමහර පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණෝ ඉන්නවා ඒ ඇත්තෝ මන්දෝ හෝති මොමෝ සමහර ඇත්තෝ වැඩි බුද්ධි සම්පන්න නැහැ වැඩිනේ කොහොමටත් බුද්ධි සම්පන්න නැහැ වාචා විච්චේපං ආපජිත අමරා විච්චේපං මේ මන්ද මන්ද බුද්ධික බව නිසා මෝහෙන් මුලා වෙච්ච නිසා මුලා වෙලත් නේ මෝඩකම හින්දා ඒ වචනේ සමාවෙන්ට පාච්චලාට ඒ කට්ටිය අර භාෂා විච්ඡේපේ තමරා විච්ඡේපේනවා. එතකොට එහෙම හිතනවා අති පරලෝකෝති ඉතිමේ මම් පුච්චසි පරලොවක් තියනවාද කියලා මගෙන් ඇහුවොත් අති පරලෝකෝති ඉතිමේ අස්ස අති පරලෝකෝ ඉති තේරම් ව්‍යාකරියම් ඒවන්ති පිනෝ තථාත් පිත්තිනෝ අඤ්ඤතාත් පිනෝ නොනිපිත්තෝ අපි ඒවා කතා කළා ඉස්සලත් ඒක එහෙමයි පරලොවක් තියනවා කියලා හිතෙන්නේ නැහැ කියලා හිතෙන්නේ නැහැ එහෙම නෙවෙයි කියන්ත දන්නේ නැහැ ඊට පස්සේ අති ඒ විදිහට අර අපකට නිතර කතා කරන 10 තියෙන්නේ ඒ ඒ වගේ මත පත්‍තිසත්තා උපාතිකා අත්ති සත්තව පාතිකා ඒ වගේ අත්ති සුකට දුක්කට ආනං කම්මානම් ඵලං විපාකෝ ඒ වගේ ධාතු. එහෙම දන්නේ නැති හින්දා ඒත් වචනවලට පමණක් විසිරුවලා ඒක එහෙමයි නෙවෙයි මෙහෙමත් නෙවෙයි මට ඔහොම අදහසකුත් නැහැ මෙහෙම අදහසකුත් නැහැ ඔහොම මතයකුත් නැහැ කියලා ඒකින් වචන වලින් අයින් වෙන්න හදනවා. එතන පාවිච්චිලා අයින් වෙන්න හදනවා. ඒක අර ආද කුසේල ඉසායමටපත් වෙනවා. මොකද එයා ඒ අර විදිහටම එයා ඒ වෙන්නේ ආ දන්නේ නැහැ කියන. මන් දත්තා මෝ මෝහත්තා. මන්ද බුද්ධික බව නිසා යට දැනුම් තේරුම් කිසිවක් ඇති නිසා කිය. ඒ විතරක් නෙවෙයි තව මේ සත්‍ය අවබෝධය කරගත්ත එක්කන ඉපදෙනවද එයාට මොකද වෙන්නේ අපිව දන්න අපිවට කතා කරන්න අපි දන්නවා අපි බොහෝ විශ්ලේෂයෙන් කතා කරනවා ඔන්න ඔය තමා හතරවෙනි අමරා වික්ෂේපෙට එන හැටි සමහරයි. ඉතිකෝප්තේ භික්ඛවේ සමන බ්‍රාහ්මන අමරා වික්ඛේපිකා තත්ත තත්ත පඤ්ඤම් පුට්ඨා සමාන වචා වික්ඛේපං ආපජ්ජන්ති අමරා වික්ඛේප. ඒතු සමහර පැවිද්දෝ ඉන්නවා පැවිදි නොවනැත්තෝ ඉන්නවා ওই කරුණු හතර මත වචන වලින් විතරක් එහා මෙහා විසිරුලා හරියට ගැටළු විසඳන්න දන්නේ නැති නිසා අර ඉංග්‍රීසි භාෂාව කියවෙම් ඒක පරිවර්තන කියොත් වැට උඩ ඉන්නා කෙනෙකු බවට පත් වෙනවා. වාසි පැත්තට આવොත් ඒ පැත්තට පනින්න නැත්නම් මේ පැත්තට පනින්න. ආදි කුසීලිසා යන්ට ධම්මච්චර. ඊට හේතු බුදුහාම කිව්වා. එතකොට බුදුහාමුදුරෝ ඒ ගැන ආයි කියන මම මම මේ தത്വයට ඒතු ආවේයි කියලා දන්නවා. ඒ ඇත්තෝ ඒකෙන් විඳින දුක වේදනා මොකක්දයි කියලා දන්නවා. ඒක නිසා ඒ කට්ටිය ඒකට අහු වෙලා ඉන්නේ කොහොමද කියලා දන්නවා. නමුත් තථාගතයන් වහන්සේ ඒ වේදනාවන් ඒ වේදනාවන්ගේ සමුදය ඒ වගේ අත්ංගමය ආදී නිසා නිස්සරණය ආස්වාදය ආදී නිසා නිස්සරණ දැනගෙන ඒ தත්ත්වය දැනගෙන ඒනුත් ඔබට ගිහිලා ඉන්න ඒකේ තථාගතයන් වහන්සේ පරාමර්ශණය කරන්නේ පුතුජනේ කාමානි ගුණ කියනවා නම් ගුණ කියන්නේ පුංචි සීල තත්වයන් ගැන නමුත් තථාගතයන් වහන්සේගේ ඥානය වඩා බොහෝ ගැඹුරුයි කියන. ඒ ගැන කතා කරන්න තියෙනවා නම් කතා කරමු මා හිතනවා අපිට ඒ ගැන කතා කරන්න ඉච්ඡ දෙයක් නැහැ කියලා මොකද මොකද අපි තමලා විචේපවාදීෝ නිසා සමහර කරුණවලදී නමුත් කතා කරනවා නම් කතා කරමු සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යත්වන්නේ ඔජාන්ට වත්නේ උතුම් පුළයිපේ. සම්මා සම්බුදු සරණයි සත්‍යත්වන්නේ එතෙන්දී මේ කරුණු දෙකක් කියන්නේ පළවෙනි එක තමයි මේ අමරා කියන්නේ පාලියෙන් ආදා කියන එක වගේ අදහසක් තියෙනවා. ඒකින්ද මමරාව වික්ෂේප කියනකොට ආදා වගේ ඉස්සල යන්න විදිහට වාග් වික්ෂේපයක් කරනවා කියලා. ඒක ආරමුණක පිටා ඉන්නේ නැතුව ඒ ආදි වශයෙන් අනිත් එක තමයි සත්‍යද මේ අර අමරාවික්ෂේපවාදීන්ගේ අර මේ කියන්නේ කුසලයක්ද කියලා ඇහුවාම අකුසලයක්ද කියලා ඇහුවාම එතනදි කියනවා තත්ත්මේ අස්ස චන්දෝවා රාගෝවා දෝසෝවා පටිගෝවා කියලා එතකොට ඒ ඡන්ද නැත්නම් රාග නැත්නම් දෝෂ විශේෂයෙන් දෝෂ පටිඝ කියන ඒවා ඇති වෙන්නේ අනිත්‍යයේ අදහස් වලට විරුද්ධ දෙයක් කිව්වොත් නැත්නම් තමාගේ අදහසට නොගැලපෙන දෙයක් කියන්න උනොත්ද කියන වගේ අදහසක් ආව සත්‍ය තුන ඒක පොඩ්ඩක් අපිට මේ ඒ ටික විස්තර කරලා දුන්නොත් හොඳයි මේ තත්ත මේ අස්ස ඡන්දෝවා රාගෝවා දෝෂෝවා පටිඝෝවා කියන එක පොඩ්ඩක් විස්තර කරලා දුන්නා හොඳයි සත්‍ය තුන තේරුම් ගන්නයි ඔව් එතෙන්දි දැන් මා හිතන හැටි පමණයි කියන්න වෙන්නේ. අවසාන තීරණය නෙවෙයි. ඒත් නරක ඇත්තෝම නෙවෙයි. ඒත් කුසලයේ අකුසලයේ කියලා දන්නේ නමුත් ඇතුලේ තියෙන සාන්ත භාවයකට පැවිද්ද ඒ පැත්තේ ඉන්නේ හින්දා සමහර අය ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක විස්තර කරන්න ගියොත් ඒක ඔළුවට කරදරයක්. දන්නේ නැති දෙයක් කියන්න ගියාම ඒසාර ඇඟ බේරගෙන ඉන්න ඕනකමක් තියෙනවා. ඒක යාට ලොකු අධයක් වෙනවා. හරියට අපි අකමැති තැනකට යන්න වුණා වගේ. උත්සවයකට ආරාධනා කරනවා. තමන් කැමති නැති මේ පිළිගැනුම් අනිත් අය විසින් පිළිගන්නා ලබන ප්‍රභූ කියන පක්ෂයේ VIP කෙනෙක් එක්ක තමන් කැමති නැහැ. එතෙන්දී එයා ඒකට යන්න කැමති නැහැ. Tamanට කරදරයක් වෙයි කියලා. නැත්නම් ඒ තත් තමන් ඒ කිය ඒ කියන තත්වයන්ට කැමැත්තක් ඇති වෙයි කියලා. අකමැත්තක් ඇති වෙයි කියලා. එයා තමන් ඉන්න සංසුම්භාවය, ඒ බුද්ධිමය සංසුම්භාවයක් නෙවෙයි. එතෙන්දි කතා කරන්න සිද්ධ වෙන දේ අනිත් අය විසින් වර්ධවා ගන්න පුළුවන් එයාට තර්ක වාද ඉදිරිපත් කරන්න පුළුවන් ඒ කියපේකෙන් නිසා මෙහෙම වෙන්න පුළුවන් පත්තරේ ඊට පස්සේ මෙහෙම කියන්න පුළුවන් එහෙම වුණාම එයාට කරදරයක් අනිත් කැමිටි ඇතු ඇවිල්ලා තවත් හොඳයි කියලා කියන්න පුළුවන් ඉතින් අර අර මානසික තත්ත්වයේ අවුල් කරගන්නට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ ගැඹුරු මනසක් නැති නිසා අනිත් ඒවා කියනකොට දේශයක් ඇති වෙන්නත් පුළුවන්. මොකද එයා සමහර අය ඉන්නවා එකපාරට ඒ ඔය ඕක නෙමෙයි අපි නම් පිළිගන්නේ කියලා එකපාර දේශයෙන් ඒක ඒකට බයයි. ඒ නිසා ඒක අහන්න යන්නේ නැහැ. දේශය ඇති වෙයි කියලා. විඝාතයක් ඇති වෙයි. ඒ එහෙමනම් එයාට ඒක කියා ගන්නටත් බැරි නම් එයා ලොකු වේදනාවක් විඳිනවා. දැන් සමහර ඒවා කිව්වහම ඒකේ බර අයින් වෙලා යනවා. සමහර අය කියන්න බෑ තනියම ඒ දුක විඳිනවා. විඳිනවා. බලන්නකො මෙහෙමත් කිව්වා මෙහෙමත් කිව්වා කියලා ඉතින් එක්ක යා කම්ම කම්ම විපාක දන්නේ නැහැ සසර ස්වභාවය දන්නේ නැහැ ඉතින් ඒ වගේ තත්වයන් වලදී ඒ කත්‍යර කුසලයේ අකුසලයේ හරියට විග්‍රහ කරගන්න දන්න නිසා තමන්ගේ මනසත් අවුල් වෙයි කියලා බය නිසා ඉන්න ඔය මං ඉන්නේ தත්ත්වය හොඳයි කියලා හින්ද හදනවා අයින් වෙලා. එහෙම තමයි මා ඒ ගැන හිතුවේ. ඒ ඒක ගැටලුවක් ආව මටත් කොහොමද කියලා ওই මනසින්ම මාත් ඒක ටිකක් හිතලා බැලුවා. සම්මා සම්බුදු සරණයි. කොහොමද? සත්‍යත්වයේ සම්මා සම්බුදු සරණයි. පෙරුවන් සරණයි සතේතුමා දැන් එතකොට අමරාවික්ෂේපවාදී කියලා කියනකොට දැන් බුදුසසුනේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ උනත් අර තපනීය ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැනේ මේ කෙලින්ම ඒ විදිහට එතකොට ඒකටත් ඔය යොදන්න පුළුවන් දේවචනේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බුදුහාමුදුත් අමරාවික්ෂේපවාදීට දාන්න දහදන්නේ නෑ නෑ සදෙස්තුමා ඒ වගේ අවස්ථාවල් සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා ඇහුවේ දැන් බුදුරජාණන් ඔව් නෑ ඒවට බුදුහාරික තපනීය ප්‍රශ්න කියලා එතෙන්දී අර බුදුරජාණන් වහන්සේ දැන් මේක මුල ඒ අමරාවික්ෂේපෙට එන්නේ බුදුහාමුදුර තථාගතරේ නරිය ඒයතෝ ඉදං අකුසලාන්ති යථා භූතං අපජානාති මේක අකුසලයක් කියලා හරියට දන්නේ නැහැ. කුසලයක් කියලා හරියට දන්නේත් නැහැ. ඒ නිසායි ඒක නොකරන් හදාගන්නේ. දැන් බුදුවරයෙක් දන්නවා පූර්ණ වශයෙන් කුසලයේ මොකද්ද කියලා. දැන් අර සම්මාදිට්ඨියට එන එක්කෙනත් කුසලයේ දන්නවයි කියලා දන්නවා. ඒ වගේ බුදුහරු බුදුහරු මෙතෙන්ට ගියොත් මේක හරියනවා මෙතෙන්ට ගියොත් වැරදෙනවා. මේ කපනීය ප්‍රශ්නේදී ඒකෙදි කපනී කියලා ඒකේ පැත්තකින් තියන්න මොකද ඒක විග්‍රහ කරන්න ගිහිල්ලා Nirodhayaකට පැමිණෙන්නේ නැහැ. දෙතින්දි බුදුහාමුදුරුවෝ කියන්නේ වටිනාම කම ඒකයි. ඔක ඔය මම හිතනවා ඉස්සර ඔය ආජන්ටිනාවේ හරි කොහේ ලොකු විද්‍යා සංසදයකට මට මතක නැහැ මේ ලතින් ඇමරිකාව රටක කොහේ හරි තිබුණේ. මට මතකයේ හැටියට මතකයේ විශ්වාස කරන්න එපා වයසත් එක්ක නේද මේ බොහෝ කලක තියාදී එතෙන්දී එකක් එතෙන්දී ඒ ගැන කතා කරනකොටම ඒ ඇත්තන්ගේ නිගමනය අවශ්‍ය නැ මට කියවෙක මතක් නේද දැන් ඉන් මෙහා හරි එහා හරි හිතපු හැම ශාස්ත්‍රුත්වයට පත්වෙච්ච ඕනම කෙනෙක් සංගීගණී ගණාකාරී වෙච්ච ඕනම කෙනෙක් ඕවට අවසාන නිගමන තීරණ දෙන්න ගිහිල්ලා ඒකම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. බුදුහාමුදුර ඒක ඒ නතර කරලා කිව්වේ ඒක ඒක නිබ්බාණය සඳහා උදව් වෙන්නේ නිසා මේ පවතින දුකයි කියලා මා කියන්නේ ඒකේ Nirodhayak samudhayak තියෙනවා Nirodhayak තියෙනවා මාර්ගයක් තියෙනවා ඒ ගියාම ඒකට අහු වෙනවා. නැත්තම් දැන් අර ධාතු විභංග සූත්‍රයේ මතකද අපි ඉගෙන ගන්නකොට මඤ්ඤණා ගැන හිතා. මඤ්ඤුස්සව මඤ්ඤස්සව කියලා කියන මඤ්ඤස්සව කියලා කියන්නේ හිතාගෙන ඉල්ලක් තියෙනවා. හරි අත්‍යතිතම් මඤ්ඤුස්ස මඤ්ඤස්සවාන අපවත්තන්ති මඤ්ඤස්සවේ කෝපන නප්පවත්තමානි මුනි සන්තෝති වුච්චති. මේ හිතා ගැනීම නතර වෙච්ච තැන තම මුනිවරයා ශාන්ත බවටපත් වෙන්නේ. එතෙන්දී අස්පීති වික්කුමඤ්ඤෙන්ද මේත. අර පුක්කුසාතේ බුදුහා කියන මේ මම කියලා කෙනෙක් මේ ඉන්නේ කියලා හිතා ගැනීම ඒක හිතා ගැනීම පමණයි. ඒකට මඤ්ඤා මඤ්ඤනා කියලා කියනවා. මම ඉන්නවා කියලා හිතාගන්න. ගැනීමත් හිතා ගැනීම. ඊට පස්සේ අයං අහං අස්මි මේ තමා මම කියලා අපි ඉගෙනගත් අත්වාද මතේ තියෙන්න ඕන. ඊට පස්සේ භවිෂ්‍යන්ති මේ තියෙන தත්ත්වය පස්සටත් පවතින. ඔය තථාගතව අති තථාගතෝ පරම්මරණා කියන ආවේකින්. ඒතකොට මේ தත්ත්වය නිරෝධ නිබ්බුත්ට උනහම යාට මොකද වෙන්නේ? නිබ්බුතියටපත් වුනහම මේකට මොකද වෙන්නේ කියලා හිතා ගැනීමත් අර භවිසanti න භවිසanti කියන දෙකට යනවා. භවිසanti න මඤ්ඤමිත. මේක අනාගතේ ඉන්නත් පුළුවන් නේද කියලා. ඒක මඤ්ඤණාවක්. ඒක මගේ හිතේ ඇතිවෙන හිතාගෙනilla හිතලුවක් විතරයි. කන්ට්‍රෝෂන් කියලා කියනවා නැත්නම් ඉමේජිනේෂන් කියලා කියනවා. ඒ වගේ දෙයක් විතරයි ඒකට. රූපී භවිසanti. ඒක මඤ්ඤිතයක්. අරූපී භවිස්සං මා සංඤී භවිස්සං නේව සංඤී ඒ ඊළඟට මතකද බුදුහාමේ එතෙන්දි කියපුවා ටෙන්ටික මඤ්ඤිතම් බික්කු රෝගෝ මඤ්ඤිතං ගන්ධෝ මඤ්ඤිතං සල්ලා ඒ ඔ හිතා ඔ හිතන්තයම හිතන්තයම හිතන්තයම කියන්නේ යෝනිසු මනස්කාර නෙමෙයි ඔ හිතා ගැනීමල කියන එක ලෙඩක් gaduwak පිළිකාවක් ඒව පහු කරගෙන ගිය කෙනා තමා මුනි සන්තෝති වූච්චති. එහෙම එක්කන සාන්ත වෙන. අපි අර කිටියෙන් කිව්වේ අර බෝට්ටු හයියෙන් යනකොට තමා රැලක් නැගෙන්නේ කියලා බෝට්ටු නතර වෙන්න ඕන රැල නතර වෙන්න. එයාගේ මනෝ කියන එක, මඤ්ඤණා කියන්නේ මනායති කියන එකෙන් එන්නේ. හිතාගේ හිතට ඇතුළු කර ගැනීමක්. එතකොට ඔය අභ්‍යාකතයේදී නැත්තම් ඒ එතෙන්දි බුදුහාඳු ඨපණියකේදී කියන්නේ බුදුහාමේ බුදුවරෙකුට ඕවා විස්තර කර කර ඉන්න බෑ. දැන් සාරිපුත්ත වගේ කෙනෙකුට කිව්වොත් කියව ගමන් දන්න. මොකද ආයේ ඒක රහ විඳලා තියෙන නිසා. ඒක යාට තර්කයෙන් හිතාගෙන ඉල්ලක් හැටියට නෙවෙයි ඉන්නේ. මොග්ගල්ලාන වගේ කෙනෙකුට කිව්වොත් ඒක පාට තේරෙනවා. දැන් මොග්ගල්ලාන හාමුදුරන්ට කිව්වොත් එහෙම මේ අර අර අහවල් බ්‍රහ්මතලයේ කියනකොට බුදුහාමුදුරෝ කියන එක දන්නා මේ මොකක් ගැනද කතා කරන්නේ කියලා. අනිත් කෙනෙක් එහෙම දන්නේ නැහැ සමහර විට. ආනන්ද හඳුරගේ කෙනෙක් ශ්‍රද්ධාන් පිළිගන්නවා නිසා. ඒ නිසා සමහරව තියෙන බුදුහාමුදුර කියන්නේ නැති කපණී කියවේ එකයි. ඒක ඒක අහන එක්කෙනාට ප්‍රයෝජනයක් වෙන්නේම නැහැ. ඒ தත්ත්වය විස්තර කර ගැනීමට යාම. ඒ නිසා රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ කියලා නිබ්බානේ අවසානයක් කියනවා මේ ප්‍රතිඵල ටික කියලා. ඒකයි තෙන්දි තියෙන්නේ බුදු සරණයි. එතින්දි මතක තියාගන්න ඕන මේ අමරා වික්ෂේපයට අහු වෙන්නේ කුසලයේ දන්නේ නැති අකුසලයේ දන්නේ නැති ඒ ගැන කතා කරන්න දන්නේ නැති ප්‍රතිඵල දන්නේ නැති ඇත්තෝ. දැන් තථාගතවරේ මෙතෙන්දි කිනකොට කියනවා බුදුහාරයේ කිව්ව ආවේ කොහොමද කියලා දන්නවා. ඒක ප්‍රතිඵලයක් දන්නවා. ඒකත් ඊළඟට විඳින தත්ත්වෙත් දන්නවා. ඒකත් දැනගෙන ඒ වේදනාවේ සමුදේ අත්ංගේ මේ ආදීනම ආස්වාදයේ නිස්සාරණයවත් දැනගෙන ඒ தත්ත්වයටත් ඇලුම් නැතුව ඉනුත් එහා ගිහිල්ලා ඉන්නවා කියන කියන්න හදන්නේ. මා හිතනවා මම ඒ ගැන කතා කරා කියලා බුදු සරණයි. පුරෝණිතේ තුන් අමරා වික්ෂේපිතව නොවි කතා කරා කියලා හිතන බුදු ප්‍රශ්න නැහැ වගේ සතිය තුන ඉදිරියට කරගෙන යමුද කියලා යෝජනා කරනවා. අතයි සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. ඔය ඒ ටික එච්චරම ගන්න දෙයක් ඒ ඒ කතා කරනතු මේ සාමාන්‍ය අකුසල අකුසලයේ නොදැන අර අර කලින් ඇත්ත වගේ භාවනා කරලා යන ඇත්තු නෙවෙයිනේ. ටිකක් මොකක් වෙලාවට මේ දැනුම කියන එකට බයෙන් අයින් වෙලා ඉන්න වගේ කට්ටියට තමයි ඒක වෙන්නේ. ඉතින් ඒ කට්ටිය අර ඒ ඉන්න මේ තත්ත්වෙන් ડિප්‍රෙෂන් එකකින් එළියට එන්න ඕනේ වගේ අත්තන්ට. ඒ කට්ටියට ඇන්ටයි ડિප්‍රෙෂන් මොනවා හරි ගන්න වෙන චයි ඒකෙදි වෙන්නේ. මෙන්න ඊළඟ එන தත්ත්වය ඊට වඩා වෙනස් දෙයක්. ඒකෙදි වෙන්නේ අදිච්ච සමුප්පන්න වාද කියලා. බුදුහාමුදුරු පටිච්ච සමුප්පන්න කියලා කියනවානේ. ඒක තමයි පටිච්ච සම්පන්න කියන්නේ මේ தත්වෙන් ඇති නිසා ඊළඟ தත්වේ මතුවෙනවා. අදිච්ච සමුප්පන්න කියනකොට මේක අපි කියොත්තේ ඉබේ හැටගත්තා. ඒ අදිච්ච සම්පන්න කියන එක ටිකක් අවාසිදායක මතයක් ආධ්‍යාත්ම මාර්ගයේදී දරුණු ලෙස තමන්ට පරිහානිය ඇති කරවන්න පුළුවන් දෙයක් අදිච්ච සම්පන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනේ පටිච්ච සම්පන්නයි. අදිච්ච සම්පන්න කියලා කියන්නේ එතකොට අපි කියුති ඉබේ. සම්පන්න කියන වචනේ අපි දන්නවනේ හටගෙන තියෙනවා. අදිච්ච කියන්නේ හේතුවක් නැතිව ඉබේ හටගත්තා කියන එක. එතෙන්දී අපි මේක කියනකොට තේයි අපිට සම්ති භික්ඛවේ ඒකේ සමනබ්බාමනා අදිච්ච සමුප්පන්නිකා මේ ලෝකයේ හේතුවක් ඵලයක් නෙයි උහේ හටගත්තා කියලා කියන්නේ අදිච්ච සමුප්පන්නං අත්තානංච ලෝකංච පඤ්ඤාපින්ති මේ ආධ්‍යාත්මික தত্ত্বයයි භෞතික සත්ව භාවයයි මේ භෞතික ලෝකයයි භූත ලෝකයයි භූත කියන භෞතික ලෝකයයි හේතුවක් නැතුව පවතිනවා කියන අදහසේ ඉන්නවා හේතු දෙකකින්. පළවෙනි කොටස. දැන් අර අර ආඳුන් වගේ ඇත්තෝ නෙවෙයි. සම්ති බික්කවේ අසඤ්ඤ සත්තා නාම දේවා. බුදුරජාන් වහන්සේ කියන්නේ අසඤ්ඤ සත්ත්‍ය කියලා මනුෂ්‍ය නොවන කොටසක් ඉන්න දේව කොටාසියක්. එතකොට ඒ ඇත්තෝ සංයුප්පාදාච පත්තේ දේවා තම්හා කායා චවන්ති. මේ සංඥා කියන එකේ මනස් අපි කියමු විඥාන ස්වરૂපයේ තුල සංඥාවක් නලියනකොටම මතු වෙනකොටම ඒ තත්ත්වෙට බෑ ඒ ඒ තත්ත්වෙන් අයින් වෙන්න වෙනවා. අපි කියොත් මේ ධ්‍යාන ඒ තුන්වෙනි ධානයේ ඉන්නවා නම් විතක්ක ਵਿਚාර වගේයක් මතුවෙනකොට ඒ තුන්වෙනි ධාන තත්ත්වෙනින් ඉන්නේ දෙවෙනි ධාන තත්ත්වෙ. ඒකේ පිරිහීම කියන වචනේ ගන්න එපා. තුන්වෙනි ධානය එනකොට විතක්ක ਵਿਚාර නැහැ. අපි හිතමු විතක්ක ਵਿਚාර ආවහම ඒ තුන්වෙනි ධානය කියලා කියන්න බෑ ඒකට. ඒ තුන්වෙනි කියන එකත් අපිනේ දැම්මේ. නමුත් ඒ ඒ අර මනසේ විකසිතවිල්ල අඩු වෙනවා. මනස ආයේ මේ ගොරෝසු බවට පත් වෙන දෙවෙනි ධානයෙන්කොට. ගොරෝසු කියලා කියන්නේ තුන්වෙනි ධානයට වඩා ගොරෝසුයි. ඒ කියන්නේ මනසට වැඩ වැඩි ආයෙත්. විතක්ක ਵਿਚාරේ නෙහින්ද. අන්න ඒ වගේ අර අසඤ්ඤ සත්ව කියන தત્ත්වේ ඉන්න ඒ කාය කියලා කියවේ ඒ ඉන්නවා සම්මා කායා චවන්ති. ඒ தත්වෙන් යැත්තු අයින් ඒ ඒ එහෙම සංඥාවක් ඇති වෙන්නේ සමහර විට කල්ප 10කට පස්සේ වෙන්න පුළුවන් අවුරුදු කෝටිකට පස්සේ වෙන්න පුළුවන් කොහොමරි එහෙම ඒ ඇත්තෙක් ථානංකෝ පනීතං විජ්ජති භික්කවේ විජ්ජති මෙහෙම වෙන්න ඉඩ තියෙනවා පුදාරික ථානංකෝ පනීතං විජ්ජති මෙහෙම සිදු වෙනවා මේක සිදු වෙන්න ඉඩ තියෙනවා යම් අඤ්‍යතරු සත්වෝ එක්තරා සත්වේ මේ සත්ව භාවය කියන අපිත්ව අඤ්‍යතර සත්ව තමයි. සම්හා කායා චවිත්වා ඒ අසඤ්ඤ සත්ත්‍ය කියන தත්වයෙන් මගහැරිලා ඉවිලා. ඒ தත්ත්වයින්ට බැරුණ සංඥාවක් මතු වුණා. ඔන්න ඔතෙන්දි තේරුම් ගන්න ඕන මේ කම්ම විපාකයේ අචින්තියෝ නැචින්ති තබ්බෝනේ ලෝක විශ්යත් එහෙම මේක තව නාම රූපත්‍රයක් හදලා දෙන හැටි. ඒක බොහොම හොඳ සූත්‍රයක් බැලුවා හිතුණා. තම්හා කායා චවිත්වා. ඒ අසඤ්ඤ සත්ත්ව කියන කොටාසි කියනකොට ගන්තිපා ගෲප් එකක් ඉස්සර ගන්නම. ඒ ඉන්න පුළුවන් තත්වෙන් අයින් වෙලා. චුත වෙලා. ඉත්තතං ආගච්ඡිත මේ හම්මස්නහර තියෙන මිනිස්ස ඊළෑට තියෙන මනුස්ස කුඳුවට තියෙන මනුස්ස කපාල තියෙන මනුස්ස ධනිස් තියෙන ශරීරයක් ලැබෙනවා. පස්වෙනි ධනිස් යමියම අපි කතාව විතරයි කියන්නේ. මව කුස එනකොට ධනිස් අරන් එන්නේ නැනේ මව කුස ඉන්නකොට වපු gadu අරන් එන්නේ මව කුස ඉන්නකොට මේ උර කුහරයක් උදර කුහරයක් නැනේ. හිතන්න හිතන්න හිතන්න සසර තියෙන බිය කරු බවත් හිතෙනවා එතකොට. හිතත්තන් ආගතෝ සමාන මේ தත්වයට ආවාම හැබැයි තදේව විඥාන සංධාවදි සම්තර කියලා මේ මේ සාටිගේ தත්වයට නම් වැටෙන්න එපා හොඳද? ඊට වඩා ඉන්ඩෝන මේ ධම්ම විශ්යෙන් ඉත්තත්තං ආගති මේ මනුස්ස ශරීරයක් ලබන සත්වයේ කියන එකට එයාට සේන්දුවිල්ලක් වෙනවා. කොස්ගස් පොලොස් ගස් තියෙන තනගිරෙනවා කියලා අපි හිතන්න එපා. හොඳද? තවත් මනුෂ්‍ය තත්වයන් කොහෙද ඉන්නේ කියලා අපි දන්නේ නැහැනේ. බුදුරජාණන්ගේ මනුෂ්‍ය තත්වයට එනවා. එහෙම ආවහම එයා ඉන්ද්‍රිය පිළිවීමට යන්නේ නැහැ. දැන් ඒ මොකද සංඥා තිබුණේ නැතුව මේ එයාට කොච්චර අමාරුද රාම සංඥාවක් එහෙම આવුත්. එයාට කොච්චර අමාරුද පුතු ගැන හිතන්න ඕන, කීයක් જાති ගැන ගන්න ඕන. අර මොලයක් තියෙන හින්දා ඒකට පුරුදු කරන හින්දා හොඳ නම සංඥා ගොඩක් දා ගන්න වෙනවා. කෝටියක් සංඥා දෙන්න. අපිට කොච්චර දිනව සංඥා ස්කන්ධය. එහෙම එක්කෙනා අර ඒවට යන්නේ නැත්නම් පැවිදි වෙනවා. ඒ තමයි සසර පුරුද්ද කියලා අපි කියන්නේ. කෙලබසින් අර පැත්තට මේ ඇඳුම් දෙන්නේ. ඒ නිසා මේ කරන ධර්ම සාකච්ඡා හරි හොඳයි. චිත්තත්තං ආගතෝ සමාන් අස්මනගාරයන් පබ්බජති අගාරස් වනගාරියම් පබ්බජිතෝ සමානෝ එම පැවිදි වෙලා ආතප්පමන්වයි මහන්සිය හේ නිසා ප්‍රධානමන්වයි මුගක් භාවනා කරපු නිසා අනියෝගමන්වයි මේ පැත්තට යලිලත් භාවනාවට එත නැඹුරු කරපු නිසා අප්පමාදමන්වයි කම්මැලි වෙලා හිටපු නැති නිසා සීසල කිල්ලෙන් හිටිය නිසා සම්මා මානසිකාර මන්වාය බොහෝම හොඳ කල්පනාවෙන් මේ නෛෂ්ක්‍රම්‍ය චේතනා වලින්ම කල දවසේ නිසා තථා රූපං චේතෝ සමාධින් පුසති එක්තරා විදිහක චිත්ත සමාධියකට ලං වෙනවා අර සං තියෙන තත්ත්වයෙන් දැන් ඊට පස්සේ කන බොන දේවල් ශාරීරික චලනන් ඒවා මේවට හිතනවට වඩා සමාධිමත් බවට පත් වෙනවා යථා සමාහිතේ චිත්ත හිතේ එහෙම සමාහිත වුණාම සිත අර තරන් දෙයට ඇදුම් කන ගතියක් තියෙනවා. අපි කියන්නේ අර ටියුනප් වෙනවා කියලා. එයාට යථා සමාහිතේ චිත්තේ සංයුක්පාදං අනුස්සරති. අර අසඤ්ඤ තත්ත්වේ බොහෝ කල කල්ප කෝටි ගානක් ඉඳලා ඉඳලා අර සංඥාව ඇති වෙච්ච හැටි මතකින් එහාට හිතන්න බෑ. සංයුප්පාදං අනුස්සරති තතෝ පරන්නානුස්සරති ඉන් එහාට යාට සීපත් කරන්න බෑ මොකද එහෙම උනොත් තව කල්ප කෝටියකට එහා සීපත් කරන්න ඕන අර ගැප් එකක් මාරු කරලා යන්න ඕනේ තථාගතවරේ විතර ඒක දැනගෙන තියෙන්නේ සෝ ඒවමහ එහෙම එක්කෙනා මෙහෙම කියනවා අදිච්ච සමුප්පන්නෝ අත්තාච ලෝකෝච එයා මේ වැරදි විදිහටම හිතලමත් නෙවෙයි එයාගේ ආදර්ශණීත අනුව යාට මතක් එයාට එයාට ටියුන් අප් කළ කනෙක්ට් කරගන්න පුළුවන් වෙන්නේ එයාට එයාගේ රේඩාර් එකට අහු වෙන අර සංයුප්පාදේ පමණ සංඥාව මතුවෙච්ච තැන විතරයි ඒ නිසා කියනවා මේ ලෝකයේ තිබෙම හටගත්තයි කියලා අත්තාච ලෝකෝච මේ ආධ්‍යාත්මිකත්වයයි බාහිර තත්වයයි දෙකම හේතුවක් නැහැට ගත්තා. තම් කිස හේතු? ඊට හේතු මොකද? අහං ඉපුබ්බේනා හෝචි මේ දැන් කතා කරනම මීට කලින් හිතියේ නැහැ. සෝමියේතරේ අහුත්වා සන්තතාය පරිණතු හොඳ වචන. ඒ මම දැන් කලින් නොහිඳලා නොහිතලා සන්තතාය පරිණතෝ ඉන්නා බවට පරිණත වීම වෙලා තියෙනවා. මම මුහු කුරා ගිහිල්ලා තියෙන නොඉන්නා බවින් ඉන්නා බවකට. ඔය ඉලෑට කූඩු අස්සෙන් කපාල අස්සෙන් මේක ඇතුළටම සිංහල බලන්න. සිංහල ඔළුව අස්සෙන් බෞද්ධ ඔළුව අස්සෙන් ධර්ම සාකච්ඡා ඔළුව අස්සෙන් ගෑනුම ඔළුව අස්සෙන් පැවිදි ඔළුව අස්සෙන් පියමි ඔළුව අස්සෙන් කියලා. අහං හි පුබ්බේ නාහෝසි මේ කතා කරන මම කලින් හිටියේ නෑ. සෝමි ඒතරේ අහුත්වා සන්තතාය පරිණත. ඇති බවට පරිණාමයක් වුණා. පරිණත වෙලා ආවිල්ලා තියෙනවා. එයා කියන එක බොරුවක් නෙවෙයි. එයාට කියන්න බැරි අර ඉන්න ඉතින් එහාට යන්න බැරිස. ඉදම් බික්කවේ පටමන්ඨාන මේ තමයි පළවෙනි හේතු පළවෙනි தත්ත්වය යම් ආගම්ම යම් ආරබ්බ එක්තරා අදහසකට ඇවිල්ලා එක්තරා තැනකට ඇවිල්ලා ඒ අරභයා ඒකේ සමන බ්‍රාහ්මණ සමහර පැවිද්දෝ හා බ්‍රාහ්මණයෝ කියන කට්ටිය අදිච්ච සමුප්පන්නිකා ඉබේ හටගත්තා ඉබේ පමතුවලා ආවා අදිච්ච සමුප්පන්නං නම් අත්තානං ච ලෝකං පඤ්ඤපින්ති අදිච්ච සමුප්පන්න ඉබේ හටගත් දෙයක් හැටියට ආත්මීය නැත්නම් අපි කියමු ආත්මීය වචන දාන්න තේ මම එචයි කිව්වේ මේ ආධ්‍යාත්මිකත්වය පැවැත්ම නිසා බෞද්ධ මේ අධිච්ච සම්පන්න භවයට නිගමනය තීරණය කරනවා දෙවෙනි කොටස. එතකොට දැන් මතක තියෙනවා අර අමරාවික්ඛේ පැත්ත එහෙම මේ ආතප්පමන්වාය අනියෝගමන්වාය ප්‍රධානමන්වාය එහෙම ඇවිලා චිත්ත සමාධියකට ඇවිල්ලා නෙවෙයි අර බයෙහිඳ දන්නේ නැතිඳ තමන්ටගේ නම නරක වෙයි කියලා ලිස්සල යනගත්ත. මේකත් එහෙම නෙවෙයි. වඩා වෙනස්. ဒုတိ යේ බොන්තෝ සමනබ්බාහමන. දෙවෙනි කොටස කොටස තුමි ආධ්‍යාත්මික සහ ලෝකයේ ඉබේ පහළ වුණා කියලා කියන්නේ සමනෝවා බ්‍රාහ්මනෝ තක්කී හෝති විමාංශි. ඒ කට්ටිය ලොජිෂන්ස්ලා තාර්කික විතර විමාංශි කට්ටිය හැබැයි විමසා කියන්න පුළුවන්. ඒවත් ඒ ඒ බුද්ධින්දේ කියනක වැඩ කරන හැටි තියෙනවා. සෝ තක්ක පරියාහිතං පරියාහතං විමංශානුචරිතා තර්කයේ යන දිහාවක් එක්ක ගිහිල්ලා ඒකට ලං කරලා ගත්ත විමංශාන් චරිතං ඒ විමංශ විමසීමේ නුවණත් එක්ක ඇවිල්ලා නිගමනයකටපත් වෙච්ච සයම් පටිභාණං තමන්ට ගෙන අවබ තමන්ට ඇවිත් තියෙන අවබෝධය නිසා මෙහෙම කියනවා අධිච්ච සම්පන්නෝ අත්තාච ලෝකෝච ලෝකේ බේම හටගත් දෙයක් මේ ඇතුලේ තියෙන ආධ්‍යාත්මිකත්වයයි බාහිරත්වයයි බොහෝ විට භෞතික දර්ශ භෞතික විද්‍යාඥයන් ඔය தත්වට යන තැන් තියෙනවා. එහෙම කියලා එකට අමරා වික්ෂේපයටත් අහු වෙන මේ මේ කතා කළොත් ඒ සංසදයෙන් අයින් කරනවා කියන නීති රීතියට අනුරූපව. ඉමේහි කෝ බිත්තේ බිච්චවේ සමන බ්‍රාහ්මනා මෙන්න මේ විදිහට යත්තේ සමන බ්‍රාහ්මණයෝ අදිච්ච සම්පන්න තත්ත්වේ ලෝක ගැන විස්තරයක් කරන්න ඔය දෙකෙන්. ඒ ඒ ඒ ක්‍රම දෙකෙන් තොර වෙන විදිහක නෙවෙයි. තථාගතයන් වහන්සේ ඒක දන්නවා. තථාගතයන් වහන්සේ தත්ත්වය දැනගෙන ඉන් එහාටත් ගිහින් තියෙනවා. තංච තථාගතෝ පජානාති තථාගතයන් වහන්සේ ඒකත් ඒ தත්ත්වයත් හොඳට දැනගත්තා. තතෝච උත්තරින් පජානාති එයින් එහාටත් දැනගත්තා. දාර හිතලම බලන්න අර සංඥා සාහිත්‍ය සත්වයා බුදුන් තත්වයට කල්ප ලක්ෂ ගානක් හිතන්න පුළුවන් සීපත් කරගන්න පුළුවන් කියන தත්ත්වය වෙනවා. බ්‍රහ්මහාමුදුරගේ අත්තන්ට මේ අපේ ගොන්නේ තු නිසා කියනවනේ හිතලා බලන්න මේ හතරෙන් තුනක් හරිනම් ඉතිරි එක වැරදෙන්න විදියක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 99ක් හිතන්න පුළුවන් නම් අපිට නොහිතන ඉතිරි එක වැරදි කියලා කොහොමවත් හිතන්න බෑ. තතෝතු උත්තරින් පජා උත්තරීතරම් පජාන තන්ත පජානම් පරාමසිත මම ඒක දන්නවා කියලා අර අසඤ්ඤ සත්‍යයට වඩා ඉහළයි කියලා බුදුරෙකුට හිතෙන්නේ නැහැ මොකද බුදුරි කීකහා දන්නවා බුදුරෙකුට ඒ තවත් ඒ අසඤ්ඤ සත්‍යෙන් ඉඳලා ආපු එක්කෙනා පේන්නේ තවත් මඳුරෙක් හැටියට පමණයි බුදු ওই මඳුරුවත් අසඤ්ඤ සත්‍යයෙන් ඉඳලා දෙනවා කියලා බුදුහාරු දන්නවා කොච්චර ඇරිච්ච ඇසකින්ද බුදුරෙක් ඉන්නේ කියලා හිතලා බලන්න. අපරාමසතෝ චස්සේ පච්චත්තං ඒව නිබ්බුති විද්දා ඒකේ නොදන්නා නිසාම මේ தത്വයේම නිබ්බුතිය උන්වහන්සේ දැනගත්තා. වේදනානං සමුදයංච අත්ංගමංච ආදීන අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විත්වා අනුපාදා විමුක්තෝ විචී තථාසු වික්ෂුර්මී තථාගතවරයා කියන එක්කන ඉවදැනගෙන වින්දනයන්ගේ ඔව් පස්සේ මේක එනවා මේ අර අපි නිතර කියන්නේ මේ තදපි පස්සපච්චා කියන එක තේනවා මේ බොහොම හොඳයි නිසා මර්ගය තියා ගන්න ඕන. මේ වේදනාවන්ගේ පටන් ගන්න සමුදයයි වචන අපි දන්නවනේ සිලබසින් ඕනේ සමුදයයි මතුවී එවිල්ලයි අත්ංගමේ අතුරු දහංග යෑමයි අස්සාදන්ත ඒකේ දෙන මිහිරි රසයයි ආදීනවන්ත ඒ වේදනාවන්ත ලෙමින් සැදෙම බියකරු පැත්තයි නිස්සරණන්ත ඒකින් අයින් වෙන්නත් පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා කියන යථා භූතං විදිත්වා මනවින් අවබෝධ කරගෙන අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගතෝ භික්ෂුර්මි තථාගතවරයා අනුපාදා විමුක්තයි ඒවා එක්ක සම්බන්ධ නොවි ඒවාගෙන් අයින් වෙලා ඉමේකෝ තේ ධම්මා ගම්බීරා දසාදුරුන් බෝධ මෙන්න මේ ධර්ම ගැඹුරුයි දුරන් බෝධයි සන්තය ප්‍රණීතයි අතක් ආවචරයි නිපුණයි පඬිත වේදිනියයි ඒ තථාගතෝ සයන් අභිඥා සත්‍යකත්වකෝ තථාගතයන් වහන්සේ උන්වහන්සේගේම ස්වයම්භූ ඥානින් අර සිද්ධාර්ථය අර වෘක්ෂමූලේ ඉඳලා තේරුම් ගත්ත එක බුදුවරයෙකුගේ ಗುಣ කියනවා නම් හරියට ಗುಣ කියනවා නම් තමයි කියන්නේ කියන්න දන්නේ නැහැ කොම් කාට් කියන බුදුහාමුදුරට කියවෙන්නේ කැලේ හිටියේ හිමින් ගියේ දානක වේලාව වැළඳුවේ මාලිගාවෙන් ගියා ඒ වගේ නිංගක් විතර යපුණත් කතා කරන්නේ. ඒක තමයි අදිච්ච සම්පන්න දෙක. එකක් අසඤ්ඤ සත්‍යේ ඉඳලා තත් අසඤ්ඤ සත්ව සත්වයා ඒකේ භාවනා කළ දිනවල කියන එක දෙවෙනි එක තාර්කිකෝ විද්‍යාඥයෝ ඒ தත්ත්වය කියන එක. ඒ තමයි අදිච්ච සම්පන්න දෙක. සම්මා සම්බුදු සරණයි අපිත් ධම් කරුණ අසන්නට කැමති. බුදු සරණයි. බුදු සමය සත්‍යස්මනේ පොඩි වචනයක තේරුම තව ටිකක් දැනගන්න කැමති සත්‍යස්මනේ මෙතනම ඉත්තත්තං ආගතෝ සමානෝ අගාස්මා අනගාරියම් පබ්බචි කියන තැන එතන සමානෝ කියන වචනේ තේරුම මොකක්ද සත්‍යදම තේරුම් ගන්න මේ දැන් අර අපි කියන්නේ අර මට මතකයි අර හම්දුරුත් කිව්වා කටුකුරුන්දි මාහිමියන් වහන්සේ එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කියන්නේ. දකුණු පළාතේ අහක් කියලා කියලා කියන්නේ. අන්න ඒ වගේ වචනෝ ආගතෝ සමානෝ කියනකොට. ඒක හවල් වචනේම කියලා කියන්න බෑ. ආගතෝ සමානෝ ඇවිල් ආවට පස්සේ කියලා කියන ඇවිල්ලා ඉවර වෙලා. ආවට පස්සේ කියන වචනය. යන්නේ පස්සේ කියන වචනෙට සමානයි. පච්චා කියන වචන නෙවෙයි ඒ භාෂාවේදී ඊටහා ගැන කියන්න දෙයක් තියෙන වචන සමාන කියන වචනේ කියන්න එපා ඊට සමානයි මේ ඊට වඩා එකේ පාවිච්චිදී යෙදෙන වචනයක් විතරයි. ආගතු සමානු. එයා වෙන කෙනෙක්ම වගේ ඉඳලා මෙහෙම කියනවා කියනගේ. අඤ්‍යතරව සමානෝ එයා නෑදෑයෙක් නෙවෙයි ඥාතියෙක් වගේ හිටියා ඥාතියෙක් වගේ තත්ත්වෙ ඉඳියා කියන එක. ඒ වගේ තැන්වලත් එහෙම දෙන තැන් තියෙනවා. ඒ ඇති දෙයක් කියන්නේ. හොඳයි ඇති ඇති දැන් සත්‍යතුමනි අර මේ මෙතනදී අර සංයුක්පාදය පිළිබඳව විතරක් කියා හිතනවා කියලා කියන ඊට එහා හිතන්නේ නැහැ කියලා අසඤ්ඤ සත් එතෙන් එහා හිතන්නේ නැහැ කියන එකයි මේ ප්‍රශ්නයකට සුදු දෙන්නේ මොකද දැන් සාමාන්‍ය කෙනෙක් වුණත් සාමාන්‍ය ප්‍රතිසන්දි අවස්ථාව විතරක් මෙනෙහි කරනවා නම් ওই தත්ත්වෙම ඇති වෙන්න පුළුවන් නේද කියලා හිතන ඊට කලින් හිතන්නේ නැතුව ඒක නිසා ඒක න පොඩි සාධිකීමක් කරගන්න පුළුවන් වෙයි සත්‍යදම ඔව් දැන් දෙවෙනි එක් තත්ත්වෙන් එයා තමයි සක්ක සක්ක විමර්ශ කෙනෙක් එච්චරයි යන්නේ තර්ක කෙනෙක් විමර්ශ කෙනෙක් එච්චරයි යන්නේ. ඒකට තමයි ඇත්ත වෙන්නේ. එයා දකින්නවා ස්පර්ම් එකක් ඒ එගේ එකකින් ඉස්සලා ඕවරි එකෙන් තැම්පත් වෙලා ඊට පස්සේ මේ මිනිසෙක් ඇතුලේ පහළ වෙනවා ඊට එයා දකින්න පස්සේ මේ DNA සිස්ටම් එකක් ඥාන පද්ධතියක් ඇති වෙලා දැන් ඔය ක්ලෝන් කරන්නේ ඒ ඒ තත්ත්වෙන් ආවා කියන තත්ත්වෙට ඒ කටි ගන්න ඊට පස්සේ. ඒ කියන්නේ තත්ත්වතා කියන්නේ යාගේ ඒ විද්‍යාවලුව නැත්තම් තර්කුළු යන තැනට පමණයි. මේක ඒ තිබෙන නිසා මේක වෙනවා මේක තිබෙන නිසා මේක උනායි කියලා. ඒ දෙවෙනි කොටසේ තමයි ඒ ඒ විමර්ශානුචරිත කිව්වේ ඒක. එහෙම කෙනෙකුට තමයි එතෙන්ට යන්නේ. ඉහක් දාන්නේ නැහැ. භාවනා කරලා මන් නෙමෙයි ඒකට හිතලා බලලා. මොකද ඒ ඒ කතා කරන කෙනාට පංච නිබරණ හැමම තියෙනවා. අර කණික කෙනාට ඒව නැහැ. එයාට සංයුපාදයේ තේරුණ ඇච්චරයි. දැන් චක්ක විමර්ශකේන පංච නිවරණත් එක්ක ඊට පස්සේ ගැන කතා කරන්නේ. සතේතුම එතන සාමාන්‍යයෙන් එතන ප්‍රශ්නේ වනේ දැන් මෙතනදී ඒ ආතප්පමන්නාය අන්‍ය මේ ඒ විදිහට වීර්ය වඩලා කෙනෙක් තමයි ඒක බලන්නේ ඒ විදිහටම වීර්ය වඩලා මේ ජීවිතය ගැන විතරක් කවුරුහරි බැලුවොත් ඒ කියන්නේ මෙතනදී උපත ගැන විතරක් බැලුවොත් ඊට කලින් බලන්නේ නැතුව ඒත් ඔය தත්ත්වෙටම එනවාද කියන එක තමයි ආ එහෙම වෙන්න විදියක් නැහැ. මොකද අර මේ එහෙම වෙන්න විදියක් නැත්තේ යාට අර නීවරණ අඩු වෙලා ගියාම පවතින කාම සංඥා නැති නිසා එයාගේ මනසින් එහා යෑමක් වෙනවා. යෑමක් වෙනවා කියන්නේ භෞතිකත්වයේ ආනත් භෞතිකත්වයෙන් යා නතර වෙන්නේ. අර දෙවෙනි කොටස ඇත්ත භෞතිකත්වයේ නතර වෙනවා. එයා භෞතිකත්වයේ නතර වෙන්න විදිහක් නැහැ. එයා තවත් එහාට යන්න ඉඩ තියෙනවා. මොකද එයා ආතප්පමන්නෝය, අනියෝගමන්නෝය, ප්‍රධානමන්නෝය නිසා. සම්මා මානසිකාර මන්නෝය. නිසා එයාට ඊළඟ කොටසට ඈඳුම් දෙනවා. අඩු ගානේ මේ ඉන්හාක જાතියක් හරි යට දීපත් වෙනවා. දීපත් වෙන්න ඕන කියලා මට හිතෙන්නේ. හේතුවම තමයි එයා අර ඥානි නැත්නම් ඥානම කියන වචනේ සම්පූර්ණ වෙලදී මම පාවිච්චි කරන එකෙන්දී ඒ සමාධි තත්ත්වයේ ඉඳලා දැකලා ලැබුණු නිසා. එහෙමයි දැන් තමයි හිතන්නේ. සත්‍යතම එතනදී මටත් හිතුනේ අර මේ දැන් කල්ප ගානක් අසඤ්ඤ තලේ චත්තලෙන් චුත වෙලා මෙතනට ආපු ඉඳලා යාට එතනින් එහාට හිතාගන්න බැරි ගැටයක් වගේ. කියන්නේ එතන සංඥාවක් තියෙන්න එපා. යමක් ගැන හිතනවා නම් එතනින් ගත්ත සංඥාවක් මොකක් හරි තියෙන්න ඕන හින්දා එහෙම දෙයක් කොහොමත්ම පේන්නේ නැහැ. මෙතන මේ සංඥාව ඇති වෙච්ච එක විතරයි පේන්නේ. සල්ප ගණන් වලට කලින් හිතුවේ නැත්තම් කියන එක වගේ ඒක හින්දාම එහෙම හිතනවා කියලා වගේ හිතුණා. ඔව් එහෙම තමයි මේ කතා කරන්නත් කියන්නේ හැදී හොච්ච දක්ෂෙක් නෙවෙයිද තෙත්ටි කිව්වෙත් ඒක තමයි එයාට පේන්නේ සංඥාව මතුවෙච්ච තේ මව්කුස නෙවෙයි. එයාට පේනවා ඒ සංයුක්පාදේ තේරෙන්නේ. සංයුපාදයේදී තමයි ඒ தත්ත්වෙ නැතුනේ. ඒතොත් සෝල සාන්ත භාවයක් එක්ක එයා මතුවලා ආවේ. එයා මෞකුසේ නතර වීමක් නෑ එතෙන්දී. ඊට පස්සේ තමයි ඉත්තත්තන් ආගතෝ සමානෝ කිව්වේ. මේ தත්ත්වෙට ආවා. ඇවිල්ලා පරිණාමයට උනා. පරිණතෝ කියලා පරිණත වෙලා ආවා ඊට පස්සේ. ඒක දකින්න ඊට පස්සේ. එතකොට යාර අසඤ්ඤ සත්‍යය තේරෙනවා. අසඤ්ඤී තත්ත්වයට දේරෙනවා. මව කුසයට එහා ඔබට ගිහිල්ලා වෙනකොට මොකද ඒ සංයුක්පාදය එයා ටච් කළාම ආව වෙනකොට පුදුසර්ණයි. වෙනස් ප්‍රශ්න තියනවාද? නෑ වගේ සත්‍යෙත්ම ඉදිරියට යනවාද එහෙමනම්? හොඳයි සම්මා සම්බුදු සරණයි. එතකොට ඊට පස්සේ ඒ භික්ෂුවරුන්ට බුදුරජාන් වහන්සේ කියනවා මේ ඉමේහි කෝතේ භික්වේ සමන බ්‍රාහ්මණ පුබ්බන්ත කප්පික පුබ්බන්තානු දිට්ඨිනෝ පුබ්බන්තං ආරබ්බ අනේක විහිතානි අදිමුත්තිපදානි අභිවදಂತಿ අට්ඨාරසයි වත්තුයි ඔය කියපු ක්‍රම 18න් කලින් අපි මෙතෙක් විස්තර කරපු ක්‍රමවලට තමයි මේ ඇති කියන පුබ්බන්ත කප්පිටි කියලා. ඒ කියන්නේ මේට කලින් පැවතිච්ච ආත්ම භාව තත්වයන් ගැන කතා කරන ඇත්තෝ කියන එක. ඒ ගැන අදහස් පළ කරන ඇත්තෝ. ඒ පුබ්බන්තං ආරම්භ පූර්වාන්තය පූර්වාන්තය කියන්නේ මේට පෙර තත්වයන් පෙර කොටස ඉස්සර தত্ত্বය ගැන. අනේක විහිතානි අදිමුත්‍ති පදානි. ඔන්න වචන හොඳ. අදිමුත්‍ති පදානි කියන්නේ අදහස් උදහස් පළ කරනවා කියන්නේ. ඒතු අදහස් උදහස් පළ කරන්නේ අතීතය ආරම්භයේ අදිමුත්‍ති පද කියන එක දන්නේ නැත්නම් ඒ අවශ්‍යයි කියලා හිතන නැත්නම් ඉගෙන ගන්න එක හොඳ වචනක් ඉගෙන ගන්න මේ දර්ශනීයදී මෙතෙන්දී. ඒවා අභිවදන්ත ඒවා ඉහළ කරලා කතා කරන තමන්ට පහළ වෙච්ච අදහස්. උදාහත ක්‍රමයට. ඊට වඩා වෙන ක්‍රමයකට නෙවෙයි. ඒ කට්ටි කතා කරන්න බුදුහාම කියන ওই 18ටම අවුලයි වෙනවා. ඒ බුදුහාම කොටස් කරපු 18න් එහා 19 වෙනි ක්‍රමයක් නෑ ආයි කියන එක බුදුහාම කියන්නේ. තයිදම් භික්ඛවේ තථාගතෝ පජානාති. භික්ෂුණි ඒ தත්ත්වය බුද්ධ තථාගතවරේ ප්‍රජානනය කරලා තියෙනවා. ඉමේ දිත්තිඨාන මේ අදහස් මතුවෙච්ච තැන් අදහස් වලට එල්බ ගන්න තැන් ඒවං ගහිතා ඒවා මෙන්න මේ විදිහටයි කච්ච ග්‍රහණය කරගෙන ඉන්නේ ඒවම් පරාමත්ත මේ විදිහටයි මමත් මේ මගේ මතය කියලා ඒකට ඇලිලා ඉන්නේ. ඒවම් ගත්තිකා එයත්න්ගේ ගතිය මෙන්න මෙහෙමයි වෙන්නේ. ඒවම් ගතිකා භවිස්සන්ත ඒවම් අபிසම්පරාය මේ தત્ත්වේ දැන් ඉන්නේ ඊට පස්සේ මේ தત્ත්වේනෝ තංච තථාගතෝ පජානාති ඒක තථාගතවරේ මැනමින් අවබෝධ කරගෙන ඉන්න තතෝච උත්තරීතර ඊට වඩාත් එහා තථාගතවරයෙක් ගන්නවා. තච්ච පජානනන්න පරාමසිති ඒ ප්‍රජානනේ උන්වහන්සේ මගේ කියලා ගැන්මක් නැහැ. අපරාමසතු පච්චත්තං ජීවනි බුති විදිතා. උන්වහන්සේ පරාමර්ශණය නොකරන නිසාම පච්චත්තන් ජීවනි තමන්ගේ ඇතුළාන්තෙම නිබිල්ලක් අවබෝධ කරගන්න. දනානං සමුදයන්ච අත්ථංගමංච අසාදංච ආදීනවංච නිසන්නං තේ යථාභූතං විදිත්වානුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගතෝ. ඒ වින්දනයන්ගේ ඒ විදිතා කියන්නේ ඒ වින්දනයන්ගේ සමුදය අත්ංගමේ ආස්වාදය ආදීනමේ නිස්සරණේ හරියට දැනගෙන තථාගතවරේක් අනුපාදා විමුක්තයි අල්ලාගෙනින් තොර බවින් නිසා නිදහස් ඉමේ කෝතේ ධම්මා විච්චේ ධම්මා ගම්බීරා දුද්දසා දුරුනුබෝධ ඒ වගේම බුරුයි දකින් තමාරේ අවබෝධ කරගන්න මහන්සි වෙන්න වෙනවා සාන්තයි ප්‍රණීතයි අතක්කා වචරයි වචනින් එහාට යන්නේ වචන අතර වෙච්ච තැනක් ඒක. නිපුණා පඬිත වේදනීය නිපුණයි සියුම් පඬිත වේදනීයයි ප්‍රතිපදාවෙන්ම ගිහිලා දැනගන්න ඕන જાති. ඊ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්චිකත්ව පවේදීති. තථාගතයන් වහන්සේවා සයත්තු සම්බුඥාණි තමම්ම අවබෝධ කරගෙන ලෝකෙට කියලා දෙනවා. ලෝකෙට ගියම මේ මිනිස් ලෝකෙට තරන්නේ ඔය අසංජ සත්ත්වයට අහුවෙච්ච ඇත්තන්ට පවා. ඉන් එතනින් නැත්තන්ට කියන්න බැරි නිසානේ අර ට්‍රයින් කරලා ගියේ. මේ ඒ තත්ත්වයට අහුවෙලා ඉන්නේ අවුන්හන්සේ දන්නවා. තථාගතවරේගේ ගුණ කියනවා නම් ඔන්න ඒවා තමයි කියන්න ඕන ගුණ. නමුත් දන්නේ නෑ සතමාර සුප්පිය හෝ සුප්පිය අගුණ කිව්ව නම් අගුණ කිව්වේ ගුණ කියනවා නම් ගුණ කිව්වේ එනිසා මේ පුතු ජන පණුවෙකුගේ වර්ණනා හෝ බැනින් එච්චර ගණන් ගන්න දෙයක් නැහැ ඒවා පුතු ජන සත්‍යයේ තියෙන ස්වરૂපයන් කියලා අයින් කරන්න අර මේ ආදා ආදා දර්ශනේ දාර්ශනිකයෙක් කියලා නෙවෙයි ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා ඉදිරියට ඉන්න කියන කන්ට ඒ තමයි දෙවෙනි බණවා මේ පොතේ හැටියට කියන. කියන පූර්වාන්තේ මැරෙන්න කලින් වෙච්ච தත්වය ගැන තියෙන අදහස්. ඊළඟට එන්නේ අපරන්තේ. අපරන්තේ කියන්නේ මීට පස්සේ වෙන්නේ මොනවද? අපරන්ත කල්පී කිවි එක. ඒ පැත්තට ඒ ගැන සිතවිලි හිත නැත්තම් තමයි අපරන්ත කප්පි කිවි. සම්ති භික්ඛවේ භික්ෂුවරුන් මේ ලෝකේ ඉන්නවා ශ්‍රමණයන් සහ බ්‍රාහ්මණයන්. ඒ ඇත්තෝ අපරාන්ත කප්පික මරණයෙන් පස්සේ තත්ත්වය දැන් අර කලින් කතා කරේ මරණය ඉදීමයි කියන එක බොහොම හොඳ දෙයක්. හොඳම සිදුවීම් දෙකක්. අර ඉපදීම කියන එකෙන් එහා පැත්තට ගිහිල්ලා කතා කරපු ඇත්තෝ තමයි පුබ්බන්ත කප්පී. අපවන්ත කප්පී කියන්නේ මරණය කියන එකෙන් පස්සේ හිතන මත ගොඩ ගහ ගන්න අය. අදි මේ අදිමුත්‍ති පද ඇති ඒ වචන ඉගෙන ගන්න අදිමුත්‍ති පදානේ. Tamante හිතෙන જાති. ඒ ගොන්නේ තමයි පිටොන්ද. වෙන කට්ටිය දාන්න එපා මේ ඉන්දියාවේ අය හරි කියලා දාන්න එපා. ඔය පුංචි දුපතෙත් විතරනේ එකින් පැන පිටපැන්න නැත්තන්ගෙත් ඒවා තියෙනවා. සම්ති භික්ඛවේ ඒකේ සමන බ්‍රාහමන අපරන්ත කප්පික අපරාන්ත ඊළඟ අවසානය කියන මීට පස්සේ මොකද වෙන්නේ කියලා හිතන්නේ ඇත්ත. අපරන්තානු දිට්ඨිනෝ. මේ ඒ මීට පසු தත්ත්වයේ පිළිබඳ දෘෂ්ටි ඇති කරගෙන මරණයෙන් පස්සේ සිදුවෙන தත්ත්වය ගැන අපරන්තං ආරම්භ ඒ අනාගතයේ ඊළඟ தત્ත්වය කියන්නේ ආරබ්බ කියන්නේ අරභය අනේක විහිතානි අදිමුත්‍ති පදානි. මේ වචන ඉගෙන ගන්න එක එක වර්ගයේ අදහස්. මති මතාන්තර මති සහ මත අන්තර කියන්නේ ඒකට ගෑවෙන තව જાති. මති මතාන්තර කියේක. මති කියන්නේ අදහස. බුද්ධියටත් කියන මති කියලා. මති මතාන්තර. මතේට මතේට අහුවෙච්ච ඇත්තු මති. මතයක් තියෙන ඇත්තු මති. එහෙම නැති ඇත්තු අමරාවිච්චේපිකුයි. ඒත චතු චත්තාරීසාය වත්තුහි. එතකොට ඊළඟ මරණයෙන් පස්සේ සිදුවෙන තත්ත්වය ගැන කතා කරන ඇත්ත තු සම 44කට කතා කරනවා. අර 62ක් ආවේ ඒක මම පසුගිය සත්වල අපි 64 කියන වචනේ පාවිච්චි කරා. ඒක මේ කතා කරන්නයි තව කෙනෙකුගේ මගින් ඇහිච්ච ඇත්ත තමයි මත් කතේගෙන ඉවරද්දගෙන සමාවෙන් වෙන්ටුනේ 64 නේ 62. ඒ ඇත්තෝ එතෝටි. තේජබොන්තෝ සමන බ්‍රාහ්මනා ඒ පින්වත් සමන බ්‍රාහ්මණයෝ. කිමා ගම්ම මොන මොන නිගමනයකට ඇවිල්ලාද කිමා රබ්බ මොන හේතුවක් අරභයාද අපරාන්ත කප්පික උනේ අපරාන්තය ගැන කල්පනා කර නැත්තම් බවට පත්ුනේ අපරන්තාරු දිට්ඨිනෝ මරණින් ඉහා සිදුවෙන తত্ত্বය ගැන මතිමතාන්තර දෘෂ්ටි ඇති කරගත්තේ කොහොමද? ඒ ඇති කරගත්ත කම 44ක් තියෙනවා. සම්ති කන්න ඊළඟ තියෙන වචනේ තමයි සංඤීවාද. ඔය සංඥාව කියන එකේ අපි ඉගෙන ගත්ත සංඥාව විශාල දෙයක් මේ පැවැත්ම තුළ කරන නිත්‍යත්වය කියන එක මතු කළ දෙන්නේ සංඥා විසින්. ඒ ඒ මතක් වීමේ හැකියාව කියන එක විසින් තමයි නිත්‍ය සංඥා මතු කළ දෙන්නේ. මතකයි කල්යාමෙත් ඉස්සර කියන සංඥාවට බ්‍රේක් ගහගත්තොත් බොහෝ දේවල් හොඳයි කියලා. හොඳ වෙනවා කියලා. සම්ති භික්කවේ ඒකේ සම්නහ බ්‍රාහමනා උද්දමා ඝාතනිකා සංඤීවාදා එක එක ටිකක් ගැඹුරු වචනයක් ඒ ඒ වචනේ ටිකක් වැඩිපුර හොයලා බලමයි ඊළඟ දවසේ කියන්නම් ඒ ඇත්තු ඒ தත්වෙන් එහා එක්තරා සලකුණු தත්වයකට ලකුණු මතක් කරගන්න පුළුවන් தත්වයකට තියෙන සංනිවාද තියෙනවා. එතු කියන මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි ඕක වෙන්නේ කියලා. ඒ මරණයෙන් පස්සේ වෙන தත්වය මේ බිඳිල්ලෙන් මේක කැඩිච්චහම කැඩිච්ච වෙලාවෙන් පස්සේ වෙන தත්ත්වය. ඒ தත්ත්වයේ පිළිබඳ මේ ප්‍රකාශ කරන මේ විදිහට. දාශකම 16කට. රූපී අත්තා හෝති අන්න එතනයි ඔය උද්දුමාඝාතනික වචෙන් තේරුම් ගන්න ඕනේ. රූපී අත්තා හෝති අරෝගෝ පරම්මරණ සංඤී. මේ අත්තා කියන එක නැත්තම් නොස් නොකදී පවතින සාස්වත ස්වરૂප වූ ශක්තිය කියලා එකක් හිතා ගන්නවා. ඒක රූපී තත්ත්වෙන් තියෙනවා. අරෝගෝ පරම්මරණ. මරණයෙන් පස්සෙත් ඒක විනාශ වෙන්නේ නැහැ. අපි අරෝගෝ කියන වචනේ දැන් කියෙම එහෙම කියලා. ඒක නිදහස් තත්වෙන් තියෙනවා ඒක විනාශ වෙන තත්වයට යන්නේ. අර කැඩිල්ලෙන් පස්සේ මරණයේදී සිදුවෙන බිඳිල්ලෙන් පස්සේ ඒ தත්ත්වය රූපී தත්ත්වයක් තියෙනවා ඒක නිදහස් தත්ත්වයක් බිඳෙන්නේ නැති කැඩෙන්නේ නැති ඒ අරෝගෝ කියන එක තේරුම් කරන්න මම එහෙම කිව්වේ සමහර ඇත්තෝ අරූපියත්තා හෝති අරෝගෝ පරම්මරණ සංඤීති පඤ්ඤපිත් සංඥා සහිතත්වයක් තියෙනවා හැබැයි අරූපී ඇත්තු කියන්නේ එහෙමයි අත්තා කියන தત્ත්වයේ ඒ ආත්ම தત્ත්වය කියන්නේ නොසන්සින්දී ඉවරයක් නැතු යන මේ ශක්ති රැසක් තියෙනවා ඒකේ අරූපී පරම්මරණ අරෝගු මරණයෙන් පස්සෙත් ඒ කියන අරෝ ඒකේ නිදහස් තත්ත්වය විදිල යන්නේ නැහැ සංජී තත්ත්වයක් ඒකේ තියෙනවා මේ සංජී වාද ගැන කියන්නේ ඒ දෙවෙනි එක සමහර අත්තු කියනවා රූපීච අරූපීච ඒක රූපී தත්ත්වයේ අරූපී தත්ත්වයේ දෙකේම තියෙනවා කියලා. හතරවෙනි ඇත්තු කියනවා හතරවෙනි ඇත්තට තේරෙන හැටි මේ කියන්නේ. නේව රූපී නා රූපී. රූප ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. බලන්න ඒතෝ මේ තවරු කවුරුත් ඒ පැත්තෙත් ඉන්නවාද කියලා. නේව රූපී නා රූපී අත්තා හෝති. මේ ආත් ආත්මීය தત્ත්වයේ මේ අත්ත් භාව කියන එක නෙවෙයි මේ ආත්ම தત્ත්වය නේව රූපී නා රූපීද අන්තවාත්ත මේක අන්තවත් කෙලවරකුත් තියෙනවා කෙලවරක් කියන අනන්ත බවකුත් තියෙනවා අන්ත බවකුත් තියෙනවා කියන අදහසින් කෙලවරක් වෙනවා කියන එක නෙවෙයි පැතිරිච්ච බවක් තියෙනවා මේ පැතිරිච්ච බවට සීමා තියෙනවා සමහර සමහර එකක් තියෙන පැතිරිච්ච බවක් තියෙනවා. ඒ පැතිරිච්ච බව සීමා රහිතයි. අනන්තවා කිව්වේ ඒකයි. අන්තවාච අනන්තවාච අත්තා හෝති. ඒක අන්තවත් අනන්තවත් කියන ගති ලක්ෂණ දෙකෙන්ම තියෙනවා. මේවන්තවා නාන්තවා අත්තාච හෝති. ඒක අන්තවත්ුත් නෙවෙයි අනන්තවත්ුත් නෙවෙයි. පරිවර්තනය කරපු විදිය හොඳ නැහැ නමුත් එහෙමම කියුනේ. ඒ ඒකත් සංඤී ඒක ඒ ආත්මය කියන එක එකම තැනකට එල්ල වෙච්ච සංඥාවක් සහිතව තියෙන්නේ. නානත් සංඤී සමහර අය කියනවා ඒකේ නානාත්ව සංඥා තියෙනවා. එක එක පැත්තෙන් ලැබුවෙච්ච සංඥා තියෙනවා ඒකට. පරිත්ත සංඤී ඒකෙත් සංඥා தත්ති බොහොම ඇකිලිර තත්තියෙන් தත්ති. අපමාන සංඥා නැයි ප්‍රමා අප්‍රමාණ සංඥාවක් ඇති වෙලා තියෙන අප්‍රමාණික ප්‍රමාණයක් කරන්න බෑ ඒකේ තියෙන සංඥී භාවය. ඒකේ සංඥා හුඟක් තියනවා නෙවෙයි. ඒ සංඥී භාවය වඩා විශාල වෙලා තියෙනවා. ඒකාන්ත සුඛී යත්තා හොත් ඒ මරණින් පස්සේ සිදුවෙන අර උද්දුමාඝාතනික කියලා කිව්වේ ඒ ඒ ඒන් පස්සේ සිදු වෙන தත්ත්වේ සලකුණු සහිතව ඒ ඇත්ත කියනවා නෑ. ඒ ඇත්තෝ ඒකාන්ත සුඛී ඊයත්ත. ඒකාන්ත සුඛී தත්ත්වයේ ඒකාන්ත වශයෙන් සුඛිතයි. RIP වෙන්නේ ඔන්න හරියේදී තමයි. ඒකාන්ත දුක්ඛී අත්තා හෝති. ඒකාන්ත දුක්ඛ තත්වයක් තියෙනවා. සුඛී සුඛ දුක්ඛී යත්තා අත්තා කියන එක සුඛ දුක්ඛයි අදුක්ඛම සුඛී යත්තා මේ දෙකටමයි තියෙන්නේ අරෝගා අරෝගෝ පරම්මරණ සංඤී ඒ தත්ත්වේ බිඳිල යන්නේ නිරෝගී තත්වයක් ඒක මරණයෙන් පස්සේ සිදුවෙන සංඥා සහිත தත්ත්වේ කියලා ඔන්න ඔය 16 තමයි දාලා කතා කරන්නේ සංඤීත ඇත්ත පරම් ඒ අපරන්තානුදීත් මරණයෙන් පස්සේ දිවෙන ගැන කතා කරනවා. ඒක ගැන මුගක් කතා කරන්න එපා. මොකද ඒක ගැන කතා කිරීම සාති සත්‍යයට යන එකක්. ඒකේ තපනීය ප්‍රශ්නයක් ආඳා ප්‍රශ්නයක් කියලා නෙවෙයි තපනීය ප්‍රශ්නයක් කියලා දාමු. ඊට වඩා අපිට කතා කරන්න විපස්සනාමේ தත්වයන් තියෙනවා. අපි මේවා දැන් පහු කරගෙන ආයුතු தත්වයන් වෙන නිසා. මේ ඇත්තට අපිට වැදගත් වෙන්නේ නැහැ. හරි එතන හිටපු භික්ෂුන් වහන්සේලාට කිය යුතුයි කියලා බුදුරජාන් වහන්සේ හිතන්නට ඇති. ඒතර බුදුහාමුදුරේ දේශනා කරන මේ තථාගත වෙලේ ඔය தත්ත්වය ඔය ක්‍රම 16ට මිසක් ඉන් එහාට යන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ දැනගත්තා. ඒ දෘශ්‍යයට අහුවලා ඉන්නේ කොහොමද කියලා දැනගත්තා. ඒක නැත්තම් ගේ දැන් தත්ත්ව ඊළඟ தත්ත්වය මොකක්ද ඒ තථාගතයන් වහන්සේට තේරෙනවා. ඒ වාගෙන් අයින් වෙලා උන්වහන්සේ නිබ්බුතිය වින්දනය කළ තැන ඒ වින්දනය පව උන්වහන්සේ මමත්වෙන් ගන්නෙ නැහැ. ඒකේ උපත අයින් වීම ඒකේ විනාශයකින් අයින් වීම ඒකේ ආස්වාදී ආදීන කොහොම දන්නා තථාගතයන් වහන්සේ කියලා කියනවා. ඒක ඒක ගැන කතා කරන්න තියෙනවා නම් පමණක් කතා කරමු. නැත්නම් මා කැමති එහාට යන්න. ඒකට අහු වෙන්න එපා කියන අදහස මා මුලින් ධම්ම තිබුණා. පොත බොහෝ සූත්‍රවලදී ඒක කතා කරනවා. ඒකෙන් අයින් වෙලත් නෑ වද්ද කියලා ටිකක් කල්පනා කරන චිත්‍රය තියෙන Tamanට අවශ්‍ය වෙන්නේ. ඒක ජම්බුරට આવොත් මග්ගා මග්ග ඥාන දසමි සිත්ට ඇවිල්ලා තේරුම් ගත්තොත් ඩිංගක් හරි තේරෙනවා. ඒක නමුත් කතා කරනවා නම් හොඳයි අවශ්‍ය ප්‍රශ්න තියෙනවා නම් අහන්නත්. බුදු සරණයි. ප්‍රශ්නයක් නෑ වගේ සත්‍යය තුමනේ එහෙමනම් ඉදිරියට යන්න පුළුවන්. අය බුදුසන්න බෝ සත්‍යයෙන් ප්‍රශ්නයක් නැතිවීම හොඳයි ඒකේ මම හිතා අපිට ඉගෙන යොදන් විනාඩියක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකේ සම්පූර්ණ කෘතඥතාවය තථාගතයන් වහන්සේට පිරිනැමිය යුතුයි ධර්මයට පිරිනැමිය යුතුයි කල්යාණ මිත්‍රන්ට පිරිත මේතුයි අප ඉතාම ගෞරවයෙන් ඊට පස්සේ සමහර ඇත්තෝ ඒ ඒ මරණයෙන් පස්සේ ආත්ම ඒ මොකද්ද පවතිනවා කියන தත්ත්වේ සංඥා සහිත தත්ත්වයට දැම්මා ඊට පස්සේ ඉන්නේ අසඤ්ඤීවාද අසඤ්ඤී தත්ත්වය ගැන මත පළ කරන ඇත්තෝ ඒ අසංඤී தත්ත්වය දැන් එකක් මරණයෙන් පස්සේ වෙනවා කියලා කියන්නේ එතකොට ඒ මරණින් පස්සේ වෙන தත්ත්වය මොකක්ද කිව්වේ දැන් ඔය අත්තා කියලා කියපු එක. දුහක අට ක්‍රම අටකට යත් ඉගෙන කතා කරනවා කියලා. රූපී අත්තා හෝති අරෝගෝ පරම්මරණ අසඤ්ඤී සංඥා රහිතයි කියලා. නමුත් රූපවත් බවක් එකට ආරෝපණය කරනවා. පුනර්භව ගැන කතා කරනකොට මක්ලාට ඔළුව හරහා යන්නේ ඔන්න වගේ මත් මතාන්තරය. අරූපී අත්තා හෝති අරෝගෝ පරමන්න අසඤ්ඤර් කලින් කියපු දේවල්මයි රූපී අරූපච අරූපී රූපී අරූපී දෙකයි නමුත් අසඤ්ඤී නේව රූපී නාරූපී අන්තවා අනන්තවා ඉස්පන්තවා අනන්තවා දෙකම නේවන්තවා නාවන්තවා අරූපෝ පරමන්න නොසිඳෙන තත්වයක් නොමියෙන තත්වයක් නමුත් ඒක මතකයක මතකයක් උඩ යන තත්වයක් නෙවෙයි කියන්නේ. බහිත පටිච්චසම්පන්නතාවය දන්න හින්දා මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ දැන්ට. ඒකනත් හිතන්න කියලා නමුත් බුදුහාමෝ ඒ ගැන කියලා තියෙනවා කියන එක දැනගන්න ඕනේ ඊළඟ එක නේව සංඤ්ඤා ආසඤ්ඤී වාද. අර කලින් ආත්මේ සංඥා කීවා මේකට අසංඥා කීවා දැන් කියන ඇත්තෝ නේව සංඥා නා සංඥා කියලා කියනවා. ඒ ඒ වගේ හිතනකොට තව වෙලාට අර ආඳුම් තත්වයට යන ගතියක් එන්නත් ඉඩ තියෙනවා. ඊළඟ එක උච්ඡේදවාදී අප ඒකෙත් නැහැ කියලා හිතෙන් නමුත් උච්ඡේදවාදය එන හැටි ගැන බුද්ධාමර කියනවා ඊළඟට සම්තිබිච්චවේ ඒකේ සමන බ්‍රාහ්මනා සමහර ශ්‍රමණයෝ සහ බ්‍රාහ්මණයෝ ඉන්නවා උච්ඡේදවාද බිඳිල්ලක් ගැන කතා කර ඉවරවිල්ලක් ගැන කතා කර උච්ඡේදයක් ගැන කතා කරනවා. සතෝ සත්තස්ස උච්ඡේදං විනාශං විභවං පඤ්ඤාපෙන්ති. මේ සත්ත්ව ස්වභාවය ඒ පවතින සත්ත්ව ස්වභාවයේ උච්ඡේදයක් විදී යෑම විනාශයක් විභවං භව කියන එක දන්නවනේ භව විභවන් නොපවත්නා ස්වરૂපයකට පත්වන බව අර භික්ෂුන් වහන්සේලා මනකොට කියනවා අපවත් වෙනවා කියලා ඊට පස්සේ භික්ෂු නොවන ඇත්තම මනකොට කියන අභාව પ્રાપ્ત වෙනවා කියලා ඒ වචන දෙක හොඳට හිතලා බලන්න අපවත් වෙනවා අභාවක් પ્રાપ્ત වෙනවා කියන එක. ඒක උච්ඡේදයක් ගැන නෙවෙයි කතා කරන්නේ. ඒ ගැන කතා කරන්නේ විභව කියන එකත් තේරෙනවා. විනාසං විභවං පඤ්ඤාපෙන්ති. සත්‍තහි වත්තුහි හතකට කරන උච්ඡේදේප. තේ බොන්තෝ සමනප්පාහමන කිමාරම්ම කිමා කිමාගම්ම කිමාරබ්බ මුකේට ඇවිල්ලාද මොකක් අරභයාද මේ උච්ඡේදවාදයේ මේ භවනා සත්වයේගේ උච්ඡේදේ විනාශේ විභවය ආය භව තත්වයක් නැති තත්ත්වය අර අභාවයේ ප්‍රාප්ත වෙනවා කියන එකට වඩා හුඟක් වෙනස් විභාවයට ප්‍රාප්ත වෙනවා කියන්නේ ඉද භික්කවේ ඒකචෝ සමනෝවා බ්‍රාහ්මනෝවා මේ ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණෙක් හරි එවං වාදී එවං දිට්ඨියෝ මෙන්න මේ විදිහේ අදහසක් මතිමතාන්තරයක් දරා ගන්නවා. යතෝ කෝ භවත්තා අයං අත්ත අරූපී චාතුම් මහා භූතිකෝ මාතා පිටික සම්භවෝ වික්ෂරුණි යම් මේකින් මේ මේ පැවැත්ම කියන එක අපි අත්තා කියනකොට මේ පැවැත්ම කියලා දාමු නේද රූපී චාතුම්මා භූතිකයි රූප තත්ත්වයක් තියෙනවා හතර මහා භූතයෙන් මතුවලා ඉවිල්ලා තියෙන්නේ මාතා පෙට්ටික සම්භවෝ මව්පිය දෙදෙනෙකු නිසා ඒ අත්තු තමයි මේක නිර්මාණය කරලා දුන්නේ කායස ભેදා මේ රූපවත් මේ ශරීරයේ ශරීරයේ නැති වෙච්ච වෙලාවට උච්චිජ්ජති විනාශති බිඳල යනවා විනාශති විනාශ වෙලා යනවා නැහෝති පරම්මරණ මරණයෙන් පස්සේ ආයේ කිතු වෙන්නේ නැහැ න හෝති. ඒක වෙන්නේ නැහැ. එත්තාවතාකෝ බෝ අයං අත්තා සම්මා සමුච්චින්නෝ හෝති. මේ මේ විදිහට මේ ආත්මය කියලා ගන්න පැවැත්ම කියන එක සම්පූර්ණයෙන්ම සමුච්චින්න වෙලා ඉවරයක් වෙලා. ඉත්තේකේ මෙන්න මේ විදිහට ඉති ඒකේ සතෝ සත්‍රස්ස මේ පවතින සත්‍ය ස්වභාවයේ උච්ඡේදේ විනාශේ විභවය ගැන කතා කරනවා. සමඤ්ඤෝ යමහ සමහරත්තු මෙහෙම කියනවා. අත්තිකෝ භෝ ඒසු අත්ථායන්තං වාදේසි මිත්‍රයාණෙනි ඔබ කියන මේ ආත්මය මොකක් හරි තියෙනවා කියලා මං කියන නෑ කියලා කියන්නේ නැහැ. නේසෝ නත්ථීති වදා නෝචකෝ බෝ අයං අත්තා ඉත්තාවතා සම්මා සමුච්චින්නෝ හෝති මේ ඔය ඔයා ඔය කියන ආත්මේ මෙතෙන්දි මරුණාන් පස්සේ ඉර වෙන්නේ නැහැ අත්තිබ්ඛෝ බෝ අඤ්ඤෝ අත්තා දිබ්බෝ රූපී කාමවචරෝ කබලීකාරා බක්කෝ මේ දිව්‍යමය තත්ත්වයක් තියෙනවා ආත්ම තත්ත්වයක් තියෙනවා දිව්‍යමයයි රූපී කාමාවචර ප්‍රත්‍යය තියෙන ඒක හොඳ වචනයක් දන්නවා ඇත්තෝ කාමාවචර தත්වෙන් නැඹුරලා තියෙන්නේ කබලිකාරහාර බක්කු තන් ත්වන්න ජානාසි නපස්සසි ඒ ආත්ම தත්වයේ පත් වෙන ওই தත්වය ගැන ඔයා දන්නේ නැහැ මම ඒක දන්නවා මරණයෙන් පස්සේ මේකේ දිව්‍යම ස්වરૂපයකටපත් වෙනවා කාමාවචර තත්ත්වයේ ඉන්න. කබලීකාර බක්ක. හැබැයි ඒ කෑම බීම தත්ත්වය එයා මනුෂ්‍ය ස්වરૂපයෙන් සිදුවෙන தත්ත්වයක් ඒක. මනුෂ්‍ය ස්වરૂපෙම නේ නමුත් ඒ ඒ අර අපි කියන කබලින්කාරහරි කියලා ඒ தත්ත්වෙන් යැපෙන தත්ත්වභාවය. සන්තුන්න ජානාසි නපස්සසි සමාන් ජානාමි පස්සාමි. ඒක ඔයා දන්නේ නමුත් ඒක මම දකිනවා. සෝකෝ භෝ අත්තා යතෝ කායස් වේදා උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණ ඒ ආත්ම භාවය ඒ අර ඊළඟට පත්තන තෙන් ඉවරහම ඒක ටික කලක් එතන ඉඳලා ඒක විනාශ වෙලා යනවා එතෙන් පස්සේ අම්මා තාත්තා මර දුන්න ශරීරයේ මරණය කියන සිද්ධ වීම සිදුනාම ඒක අර ඊළඟ தત્ත්වයේ තියෙන කාමාවචර தત્ත්වයත් භාවයකට ගිහිල්ලා එතනින් ඉවර වෙනවා. ඒ තමයි දෙවෙනි විදිහට කියන්නේ. ඊළඟ ඇත්ත කියනවා අර කබලික ආහාර බක් කාමාවචර ස්වරූපයෙන් නෙවෙයි මරණින් පස්සේ මේ මේ தત્ත්වය මේවා කිව් මේවා කියන්නම අදිමදි කරන්නේ ඊට පස්සේ මේ නැති දෘෂ්ටි ඔය මේ වචනේ කීවට කවන්න ඔය පුංචි ඔළුවට දාගනින් දන්නේ කියලා. මම හිතනෝ නෑ කියලා. එහෙම වෙන්නේ නෑ නේද? එතන අපි විස්තර කරගෙන යමු කියලා තමයි. ඔව් එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා. අපි ඊට වඩා බොහොම සාමිචි ප්‍රතිපන්නයි සුපටිපන්නයි ඥාය ප්‍රතිපන්නයි සාමජීව ප්‍රතිපන්න කිසිවෙකත් ඥාය ප්‍රතිපන්නයි. ඒක මතකේ තියෙන්න ඕන. මේවා නික අර බුදුහාව කියුනේ අපි කියන එකට අපට අදාළ නැහැ වගේ කියලා හිතෙනවා. ඒ සමහර ඇත්තු කියනවා එතකොට මේ ඊළඟටත් පවතින ආත්මීය ස්වરૂපය මනෝමයයි සබ්බංග පච්ඡංගී අයිනින්ද්‍රයයි හැමග පසංගාම්ම තියෙන හි ඉන්ද්‍රියන් අඩුපාඩුවක් නැති තත්ත්වය ඒක ඔයා දන්නේ නැහැ මන් දන්නවා කියලා සමහර අය කියනවා. ඒ ඒ තපවතින ඒ ඒ දිව්‍යමය රූප මනෝමය ස්වરૂපේ ඉඳලා එයින් පස්සේ ඒක නතර වෙනවා කියනවා. මේ අපරන්තයේ පිළිබඳ. ඊළඟට අතිකෝභෝ ඒසු අත්තා යන්තම් වදේසු. ඔයා ඔය කියන ආත්මේ මන් නැහැ කියලා කියන්නේ. නමුත් ඒ ඒක විනාශ වෙනවා කියලා කියන්නේ මේ ආත්ම භාවය සබ්බසෝ රූප සංඥාන සමතික්කම මේ රූප සංඥා පහු කරගෙන ගිහිල්ලා පටි සංඥාවන් ඉවර කරලා නානත් සංඥාවන් මනසට ගන්නෙ නැතුව අනන්ත ආකාශ තත්ත්වෙන් ඉඳලා ඒ අනන්ත ආකාශ තත්ත්වයටපත් වෙනවා ඒක ඔයා දන්නේ නෑ මන් දන්නවා ඒ තෙන්දින් පස්සේ ආකාසානංචාතන තත්ත්වෙන් පස්සේ මේ පැවැත්ම ඉවර වෙනවා. ඒ තවත් සමහරයි කියන හැටි. ඊළඟට ආකාසානංචාතන තත්ත්වයේ පහු කරලා අනන්ත විඥාන විඥාන තත්ත්වයට යනවා. ඒක ටිකක් දැනගන්න හොඳයි සමහර විට ඔය යුනිවර්සල් කොන්ෂස්නස් එකෙන් කතා කරන අද්වෛතවාදයට අද්වෛත කොම නෙවෙයි ඒක වාදයක් දෘෂ්ටියක් කරගත් ඇත්තෝ ඔතනින් අතර වෙන්නත් ඉඩ තියෙනවා. නිබ්බාණය වුණත් ඔතෙන්ට ගාවන්ටත් ඉතින් නිසා ඒවා ගැන කල්පනාකාරී වෙන්න වින්දනයන්ගේ සමුදේ අත්හංගමය ආසාදේ ආදී වෙන ඉස්සරණේ කියන එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න මග්ගා මග්ග ඥාන දර්ශනයත් එකතු කරගෙන. ඒතර ඒකත් සමහර ඇත්තු කියන මේ විඥානංචායතන தത്വයට ගිහිලා එතනින් වෙනවා. ඊළඟට ආකින්චඤ්ඤාතේ නොකිසිවක් නොකිසිවක් කියන එක මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ අර මේ සක්කාදිට්ඨිය පහු කරගෙන යන தත්වය ගැන නෙවෙයි හොඳ මෙතෙන් විතරක් ඒ වචනේ ගාව ගමු ඊට පස්සේ ආකින්චඤ්ඤාතය පහු කරගෙන නේව සංඥා නාසංචත්තර කියලා එතනින් ඉවර වෙනවා ඒකත් උච්ඡේදය ඒ උච්ඡේදවාදී ඔන්න ඔය ක්‍රමයට තමයි මේ උච්ඡේදයේ විනාශය විභවය ගැන කතා කරන්නේ. බොහෝ විට අපි උච්ඡේදවාදී කියනකොට අර මූලිකම කොටේ තර්ක පරියාහත විද්‍යා පරියාහත සාස් පරියාහත වෙච්ච තංගෙන් ඉවර වෙනවා නමුත් ඊටත් එහා ඒ කියන බවක් බුදුරජාණන් වහන්සේ කියන්නේ තථාගතයන් වහන්සේ ඉතික දැනගත්තා ප්‍රජානනය කළා ඉන් එහාටත් ප්‍රජානනය කළා උන්වහන්සේ නිබ්බුතිය දැනගත් අපරාමර්ශ නිසා ඒ නිබ්බුතිය වින්දනයවත් උන්වහන්සේ ඒක සමුදය අත්ංගයම ඒක අටක්කා වචරයි නමුත් වින්දනයන්ගේ සමුදයයි අත්ංගයමයි ආදි ආස්වාද ආදි වෙන ඉස්සරනේ තථාගතයන් වහන්සේ දැනගත්තා ඒ තමයි උච්ඡේදවාදෙත් ආය ඒ ගැන මොකක් කතා කරන්න තියෙනවද අපිට? අපි ඒත් එතනින් නතර කරගන්නමු ඊළඟ දවසට මත් ඇල් මරුණු ස්වරූපයේ කීයකද ඒකේ ඒක සංඥාවේ தත්වයක් වගේම ඒක ඒකේ ඒක ප්‍රතිඵලදායි ඕඩියන්ස් එක්කුත් නෙවෙයි කියලා හිතුණා. ඒ නිසා මම ඒ ඒකෙදී හුඟක් වෙලාවට අමරාවිච්චේ ප්‍රේම සමා මං කතා කිරියද ඒකින සමාවෙන්ට නමුත් අපේ ප්‍රතිපදාව ඊට වඩා එහාට ය아가න්න වෙනවා සමාවෙන්න සත්‍යත්වනේ එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක මේ රූපී යත්තා හෝති අරෝගෝ පරම්මරණා කියන තැනදී ඒ ආත්මය රූපවත් වේ කියන්නේ මේ දැන් පවතින ආත්මය ගැන කියන එකද නැත්නම් මේ මරණයෙන් මත්තේ ආත්මය ගැන කියන එකක්ද කියන එක කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් සත්‍යදමයි දැන් ඒත් මොකද්ද ආත්මය කියලා කියවියොත් ඔය අත්ත භාවයයි අත්තා කියන එක පටලවා ගන්න දෙපා අත්ත භාවය කියන්නේ මේ දැවැත්ත පවතින ස්වરૂප தත්ත්වය අත්ත කියලා කිව්වහම කියන්නේ මේක ඇතුලේ තියෙනවා නොසින්දෙන විඥාන සවිඥානික ස්වરૂපය. ඒක ඉවරයක් නැහැ. විඥාන සෝත කියන එක ගන්නෙත් නැහැ. එහෙමත් නැතුව රූප වේදනා සංඥා සංඛාර සහ විඥාන පදනම් කරගෙන පවතින තත්වයක් තියෙනවා කියලා ඒකයි අත්හාය උතන කියන්නේ අත්ත භාව නෙවෙයි එහෙම තේරුම් අරගෙන ඉගෙන ඒ ප්‍රශ්නේ අහන්න බලන්න ආයෙත් මෙතන තියෙන සත්‍යතමේ රූපී අත්තා හෝතු අරවෝ පරම්මරණ සංඤීති නං පඤ්ඤාපෙන්ති එතකොට මේක් වෙලාවට වෙන්නේ අපි අර සිංහ පරිවර්තනයත් එක්ක තේරුම් ගන්න බලන තැන. සිංහල පරිවර්තනය විදිහට ඉන්නේ කෙනෙක් ආත්මේ රූපවත්ය මරණින් මතු නිත්‍යය. සංඥා ඇත්තේ යයි පනවත් කිය. එතකොට එතන කියන්නේ එතනයි ඒ රූපී අත්හවති කියනකොට එතකොට මේ මේ ජීවි අපි මේ මේ පැවැත්මද නැත්නම් මින් මතු පැවැත්ම ගැන දෙතන රූපී කියන එකෙන් තේරුම් කරන්න කියන එකයි තේරුම් ගන්න අමාරු. දැන් මේක මේ අගෞරවයක් කරන නෙවෙයි මේ අත්තා කියලා කතා කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. ඒක ගැන තේරුම් ගත්තොත් විතරයි ඔකට එන්නේ ප්‍රශ්නෙට. දැන් මොකද්ද අර සාති කිව්වේ? ඒ සාති කෙනෙක් කියලා බලන්න. සාති රත්නායක වෙන්න ජයන්ත වෙන්න නැතුව. එයා මොකද්ද කිව්වේ? එතනින් බලන්න. දැන් ගිය අපි දැන් ආතෝ ගිය ආත්මය කියලා අපිට දැන් මේ සිංහල ඔළුවට දුන්න වචනයන්නේ තියෙන්නේ ඔන්න එතෙන්දී තමා සංස්කෘතිය ඉක්මවා යා යුතුයි කියලා හිතෙන්නේ සංස්කෘතික ප්‍රශ්න එකෙන් පණින්න ඕන. මොකද ඒ දුන්න වචනය මගේ මගේ ආධ්‍යාත්මික ප්‍රබෝධයට වලාකුලක් වෙලා ඉර ඉර එළිය වැහිලා මගේ ආධ්‍යාත්මින් නෙළුව පිපෙන්නේ නැති තත්ත්වෙට. අපි ඒ නිසා අපි අදින් පස්සේ කතා කළත් ආත්මය කියලා මේ ආත්මය කියලා කියන්නේ අපි කියමු මේ අත්භාවය කියලා. ඉත්භාවය කියලා අර හාමුදුරු කියන්නේ ඒක තමයි දැනට පවතින. ඒ ආත් අත්ත කියලා යන එතෙන්දී ඔයත්තන්ගේ මතීත ධර්ම සාකච්ඡාවකදී මට ඇහුණා ඒත් සාකච්ඡාන අත්ථී කියන වචනේ ඇත්ත කියන එකකින් මේ අත්ථ කියලා කියන්නේ ඒක ඔය අපි අපි අපි කියන්නේ කැස්ප කියලා පීතෝර මතක් වෙන රූපයක් තියෙන අන්න ඒ தත්වයක් තියෙනවා දැන් ඔය මරණින් පස්සේ මෙයා යනවා කොහේ හරි යනවා කියනකොට ওই චිත්‍රකාරයෝ අඳින්න එකක් මිනිහක් තියෙනවා ඒකෙන් මොකද්ද එකක් නැගිටලා යනවා. ඔය අඳින්නේ ඔන්න ඔය தত্ত্বය ගැන මනෝමය සංකල්පයක් චිත්ත රූපයක් ඉමේජ් එකක් තියෙනවා අපේ. ඒ தত্ত্বය රූපී එහෙම නැත්නම් අරූපී ඒකත්වයේ කැඩෙන්නේ නැති තත්ත්වයක්. ඒ නිසා මේ ආත්ම භාවයේ කියන එකයි මේ අත්භාව පරියාපන්න කියා අර ඉත්තත්ථය ආගතෝ සමානෝ කීවේ ඒ ඉත්තත්ථ ඉත්තත්වයේ නෙවෙයි. ඒ ඉත්තත්වයට ආපු නිත්‍ය වූ පදාර්ථයක් තියෙනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියන සෝල් කියලා. මේක ඇතුලේ තියෙනවා. එතකොට අපි හිතමු අර ඒ ඇත්තු කියන හැටියට ඇත්තුන්ට අවමන් කරනවා හෝ අයින් කරනවා හෝ නෙවෙයි අර මේ ට්‍රින්ස් එකක් දාලා තියෙනවා. ඒ හෝලි ස්පිරිට් එකක් තියෙනවා. ඔන්න ඕක තමයි අත්ත කියලා මේ ජම්බුරු දර්ශනෙට ගිය ඉන්දියානු තාපස්‍යන් ඍෂිවරු මුනිවරුන් නෙවෙයි පොදු ඉන්දිය සිතුවිල්ල තියෙන ඒක. බෞද්ධ සිතුවිල්ලෙත් ඒකේ තියෙනවා. බුදුහාමුදුරුව ඒකෙන් අයින්ද තම මාර්ග ජීවීන් සසම් පංච උපාදානස්කන්ධය උන්වහන්සේ දේශනා කළේ ඉහළම දේ. ඒ කියන්නේ ඇඟිලි පහ එකතු වුණාම මතුවෙන තත්ත්වයක් තියෙනවා. නමුත් මේ ඇඟිලි පහ එකතු වෙච්චාම කියන මිත්‍ය කියන එක ඇතුලේ තියෙන අර්ථයක් නැහැ. අන්නේ ඇතුලේ දා මොකද්ද අත්ත අත්‍යක් තියෙන ඒ අත්යේ තමයි මේ මිට ඇතුලේ තියෙන වැඩ කරන්නේ මගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන හසුරුවන්නේ ඒ බලවේගයේ විසින් කියලා අන්නේ ඒකටයි අත්තා කිව්වේ ඒ අත් ඒ නොසන්සින් නොසින්දෙන නොනවති ගලා බසින ප්‍රවාහික తත්වයේ ඒ මූලික ඇටම් తත්වය ඒ නියුක්ලියස් එක නැත්තම් ඒ తත්වය අරෝගයි පරම්මරණයි සංඤී කියලා සමහර අය කියනවා. ඒ తත්වය ඇති කරලා දුන්නේ අහවලා විසින් කියලා කියන්නේ. ඒක තමයි ඒක හෝලි ස්පිරිට් එකක් බාටපත් වෙන්නේ. ඒ මා කිසිදු ආගමක් ගැන කියනවා නෙවෙයි ඉකිජන ගන්න විතරයි කියන්නේ. එතකොට ඒ தત્ත්වයේ ඒ නොසිඳී පවතින නොකෙඳී පවතින වික්කු බෝධියෝගෙන කියපු එකක් කොහෙදෝ තියෙනවා මං හිතන ඒක රස හොඳට කියලා දෙන ඉංග්‍රීසි භාෂෙන් මට මතක නෑ ද කොහෙද කියලා. ඒ අත්ත කියන එකේ නිගර ගන්න වෙනවා දැන්. ඉගෙන ගත්තේ නැත්තම් අත්හරින්න බෑ මොකද මං අද එක්කෙනෙක් කතා කරනකොට කිව්වා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් කරන්න කියලා අනාත්ත කිවි මේ මම කියන එක මේ අත්ත කියන එක පහු කරගෙන යන්න ඕනේ කියලා. එයායි අත්ත කියන වචනයෙන් අයින් වෙන්න දන්නේ නැති කම හින්දා. ඒක අපි ඊළඟ සතියේ තව ආයේ ඒකට එමු. ඒකට එමු. ඒක තේරුම් ගන්නට. ම්ම් අර සාති කියපු එක තම හුඟක් වෙලාට තියෙන එතන. ඒක අර මං කිව්වේ අර කැස්ප කැස්ප කියන එක නගෙන දන්නවනේ අපි කවුරුත් මං හිතන ඒ தත්ත්ව එකක් මරණයේදී සිදුවෙන්නේ මොකද්ද කියලා හිතනකොට ඒ தත්ත්වය දෙයක්. චිත්‍රකාරය අඳින සත්‍යයේ අභ්‍යන්තර මනෝරූපයක් අපේ හිතේ තියෙනවා. ඒක තමයි අත්තා කියේ. ඒ අත්ය ආත්ම භාවය නෙවෙයි ඒ අත්තා නිට්ටය වූ පදාර්ථයක් තියෙනවා. ඒක සමහර අය කියන රූපී කියලා සමහර අය කියන අරූපී, සමහර කියන සංඤී, සමහර කියන අසංඤී. එනිසා ඒක තේරුම් ගන්න පටිච්ච සමුප්පන්නතාවයටම අපි එමු. අද කාල වේලා හමාර වෙන්න නිසා කවුරුත්යගෙන කරුණ හොයලා අපට කියලා දෙන්නට. මොකද එක එක්කෙනා හොයනකොට එක එක ඔළු වලින් එක එක මැෂින් වලට අහු වෙන જાති හොඳ જાති තියෙනවා. කොහොම පින් ඒක මතු කළාට. එහෙම හොඳයි නේද? හොඳයි සත්‍යතුමනි එහෙමනම් කාල වේලාවත් බලලා අද සාකච්ඡාව නිමා කරමු. හොඳයි සම්මා සම්බුදු සරණයි. අපි මොනවා නැතත් අතහගතයන් වහන්සේගේ උත්තරීතර බෞද්ධ උත්තම භාවය අපිට තේරෙනවා. උන්වහන්සේ හමු නුනත් ඒ බුද්ධ භාවයේ තියෙන ප්‍රණීත භාවය තේරෙනවා වන්දනීය භාවය අභිවාදනීය ස්වરૂපය තේරෙනවා එනිසා අපි උන්වහන්සේට নমස්කාර කරමු උන්වහන්සේට වන්දනා කරනවා උන්වහන්සේට ගෞරවයෙන් උන්වහන්සේ සියුදේ පිළිපදින්නට හිතා ගනිමු ඉන්දියාවේ වචනයක් තියෙන කරිෂී වචනන්තාව කියලා ඔබ කියු දේ මා කරනවා කියලා. අපේ සිත් පිරිසිදුයි පිවිතුරු නිර්මලයි හොඳ පැතුම් ලක් හොඳ අධිෂ්ඨාන සක්කරමු. සසර වසනතුරු උදාර ගති පැතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක් මසුට ලැබේවා. සුගති සම්පත්ම හිමි වේවා. පැවැත්මේ අනත් දුක්ඛ අනත් අනිච්ච දුක්ඛ අනත් තත්ත්වේ මනවින් වැටේවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ලැබේවා. සද්ධා විජය සති සමාධි ප්‍රඥා කෙමෙන් මොහු කුරා ගොස් අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ වූ ලෝක සත්වයන්ට නිරාමිස මෙහෙයක් මේ සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවා කල්යාණ මිත්‍යං උනාට පිං සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා වන්දනා වේවා ප්‍රණිපාතේ වේවා බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි साधु साधु साधु साधु साधु तेरुवन सब में